දැයි කවුරුණිය අපේ ස්වාමීන් වහන්සේගේ අවසරයි නෑනියන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ භාවනා වැඩමුළු යන අතර වාරේ අද පැමිණිච්ච ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලක් නැත්නම් ධර්ම සාකච්ඡාවක් එහෙම නැත්නම් පොදු කමඨාන් සුද්ධ කිරීමේ වැඩ පිළිවෙලක් වැඩ සැසිවාරයක් ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ අපි ඒ සඳහා ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කළ තියෙන ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු. ඒ අතර වාරේ කාට හරි සභාවට වෙන ප්‍රශ්න ඉදිරිපත් කරන්න තියෙනවනම් මාතෘකා ඉදිරිපත් කරන්න තියෙනවනම් ඒ මාතින් පැනගෙන විවිචන ඉදිරිපත් කරන්න තියෙනවා අපි ඒකට සාදර වෙනවා. සතිವಾರයේ ආරම්භ කිරීම පිණිස ලිඛිත ප්‍රශ්න වලින් අපි පටන් අරගනිමු. මම ඉල්ලා සිටිනවා ප්‍රශ්න එකින් එක සභාවට ඉදිරිපත් කරන්න කියලා. ચૈતવની સ્વામી મહાત્મા ગૌરવનીય સ્વામી મહાત્મા માનાપાનસ્થિત ભાવના વર્ધન વિશે સત્ય પાર્તા ગણી સદા મહત પરિશ્રમයක් ધરીને સ્વીકાર આરંભીથી શીખવી કે વહેલા છે ભાવનામાં બાધા પહેલી ના එකිනෙකට සම්බන්ධිත කෙටි සම්බන්ධයක් නැති සිතුවිලි වලින් සතියට බාධා පැමිණීමයි. ඇතැම් විට මෙම කෙටි සිතුවිලි වලින්ම අදින්දත් දැන් තත්ත්වයකට සිතපත් වේ. මෙම තත්ත්වයේ මගහරවා ගැනීමට උපදෙස් පතමි. මේ කුසලයේ වහන්සේගේ නිර්වාණ භෝධි පිරිසමයි. ලියලා තියෙන විදිහට පරියන්ක භාවනාවක විස්තර වගේ බේන්නේ මොකද ආනපන මුල් කරගෙන ඇලියලා තියෙන්නේ ඒත් ඒක මහත් ප්‍රයත්නයකින් පරිශ්‍රමයකින් උපයාගත යුතු බව සඳහන් කරලා තියෙනවා නමුත් කියන්න තියෙන උපක්‍රමයකින් උපක්‍රමයකින් හෝ පරිශ්‍රමයකින් හරි ආනපනයට පොඩ්ඩක් හරි ලඟ වෙන්න පුළුවන් වුණොත් ඒක විශාල ලොකු ජයග්‍රහණයක් ඒ මොකද අපි මෙතෙක් කල් එහෙම කිසිම ගෞරවයක් සැලකිල්ලක් කරමින් නෙවෙයි ආශ්‍රද ප්‍රසවාස කලේ ඉතින් ඒ කිසිම ගෞරවයක් නොකරපු දෙයකට හිත යොදවපමණින් දවසෙන් දෙකකින් යන්න බෑ. ඉතින් සගීයක ප්‍රයත්නකින් හරි කමක් නැහැ ඒක ලොකු ජයග්‍රහණයක් විදිහට සලකනද. ඊට පස්සේ විස්තර කරනවා ඒ කරනකොට ප්‍රධාන වශයෙන්ම අර හිතවිලි වලින් එන බාධාව. ඉතින් තවදුරටත් ඉදිරිපත් කරගත් ආනාපානය සුවද කරගන්න, උත්සන්න කරගන්න, ආසන්න කරගන්න අර හිතවිලි දුරුවන් කරන්නේ කොහොමද කියන එකයි ප්‍රශ්නේ. ඉතින් ඒකට මේ වගේ උපදේශයක් දෙන්න පුළුවන්. යම් වෙලාවක යම් ආකාරයකින් Tamanට මිත්‍යකල් ගෞරව නොකරපු ආනාපානට මුල් තැන දීලා නැත්නම් ආනාපානේ මූල කර්මස්ථාන වශයෙන් යන භාවනා කරද්දී හිතවිලි නැති වෙලාවේ හිතවිලි බාධාකින් තොරව ආනාපානේ බලා ගන්න පුළුවන් වුණා නම් ඒ වෙලාවේදී පුළුවන් තරම් සමීප වෙලා බලන්න ආස්වාසය කියන එක ප්‍රස්වාසයෙන් මොන මොන විදිහට වෙනස් වෙනවද කියලා. ප්‍රස්වාසය කියන කාන ආස්වාසය කොච්චර විදිහට වෙනස් වෙනවද කියලා. ඒ වගේම බලන්න ඒක ඊට වැඩි ටිකක් මූලික අවස්ථාවක් මම මේ හුස් සද්ද වල නෙවෙයි වේදනාව නෙවෙයි හිතවිලි වල නෙවෙයි මම ඉන්නේ ආනාපානමයි කියලා කොහොමද දන්නේ? ආනේ තොරතුරු බලලා මේ ආස්වාස මේ ප්‍රස්වාසය බල බල ඉන්නකොට ඉතින් හිතවිලි එයි වේදනයි එතකොට බලන්න ඕනේ දැන් සද්ද වේදනා හිතුවේ නැතුව ආනපන බලනකොට මෙහෙමයි. සද්ද වේදනාව කරදර සම්පිතගත වේ සද්ද හිතවිල්ලදී හිතවිලි කරදර තියෙනකොට ආනාපානෙ කොහොමද බලන්නේ කියලා මේ මුළු කතාවම ආනාපානේ දෘෂ්ටි කෝණයෙන් බැලුවොත් මේ දියුණුවට පියවරක්. සද්ද හිතවිලි නැතිලා ආනාපානෙ මෙහෙම හිතවිලි ඇතිලා ආනාපානෙ මෙහෙමයි. නමුත් මේකේ දෘෂ්ටි කෝණේ බලලා තියෙන්නේ ආනාපාන දෘෂ්ටි කෝණයෙන් නෙවෙයි හිතවිලි දෘෂ්ටි කෝණයෙන් බලලා තියෙන්නේ. ඒක තමයි මාරපාක්ෂිකයි කියලා කියන්නේ කෙලස් පැත්තයි. ඒ නිසා බලන්න බොහොම මාරුවෙන් ආනපන ඉස්සරට ගත්තා. ආරාධනාවකින් තොරව හිතවිලි ආවා. ඒ හිතවිලි තියෙද්දි මට ආනපන බලන්න පුළුවන්ද? බලනකොට හිතවිලි නැතුව බලනකොට ඇති වෙනස මොකක්ද? කියලා හිතවිලි වලට මුල් තැන දෙන්නේ නැතුව හිතවිලි තියෙද්දි ආනපන බලන්න පුළුවන්කම අපේට තියෙනවනම් ඒක ඊටාම වටිනවා. හරියට සෙනක ඉන්න වාහන තියෙන මහා පාරක හප්ප ගන්න නැතුව වාහනය කරා යනවා නැතුව අර යනවා සෙනඟ නැති පාරක වාහන නැති පාරක වාහනයක් කරනකොට වැඩි දක්ෂ වෙන්න ඕනේ සෙනඟ වාහන තියෙන තැනක ඒ වගේ හිතවිලි තියෙද්දි තානපණ බලන් ඉගෙන ගන්න මම මේ කියන කාරණා තේරුම් ගන්න පුළුවන් නම් හිතවිලි එච්චර බාධාවක් වෙන්නේ නැහැ දුවර බලන්න හිතවිලි තියෙද්දි ආනපන්න යන්න පුළුවන් කියලා එහෙම නැත්නම් මේකට කියන්නේ අපි හිතවිලි අස්සෙන් විතිලි විනිවිදලා යන්තම් හරි ආනාපානේ පේන මට්ටමක තියෙනවද කියලා බලන්න. මේක පොඩ්ඩක් තව පහසු කිරීම සඳහා මම මේ කියපු ටික තේරුම් ගත්ත කෙනෙකුට කියන්න පුළුවන් ප්‍රයෝජන ගන්න පුළුවන් ඒ හිතවිලි තියෙද්දී හිතවිලි කරදර තියෙද්දී ආනාපානව බලන්න බැරුණා කමන්නේ මම ඉඳගෙන ඉන්න බව දන්නවාද කියලා බලන්න එහෙනම් බේරලා එහෙනම් ගොඩක් හිතවල ඉන්න ඉඳගෙන ඉන්න එකේ තානාපානේ වෙනවා ඊටත් වැඩිය හොඳයි. ඒ හිතවිලි තියෙද්දි මේ ආස්වාස මේ ප්‍රස්වාස කියලා බලන්න බුණා ඊටත් වැඩිය හොඳයි. ඒ නිසා මේ හිතවිලි තියෙන වෙලාවේ වැඩි වැඩියෙන් ඒකට අවශ්‍ය අවස්ථාව ඇති කරගන්න හිතවිලි අතුපමණින් හිතවිලි නැති කිරීමේ අදහස ගන්න එපා කවදාවත් වෙන්නේ නැහැ. කරන්න තියෙන හිතවිලි තියෙ ධානාපානේ බලනකොට හිතවිලි බේම කොම් වෙනවා. එහෙම නැතුව වෙන උපක්‍රමයක් නැහැ. මේ ඉදිරිපත් කරලා තියෙන කෙලස් පැත්තේ මම ඉදිරිපත් කරන්න ගන්නේ නික්ලේශී පැත්තෙන් නිසා මේ ආනපාන පැත්තෙන් ඉතිවිලි තියේදී ආනපානේ බලන්න පුළුවන් බැරිද කියන එක මේකේ ලියවිලා නැහැ. ලියවිලා තියෙනවා නම් වඩා හොඳයි. ඒ ලියුපේකන කමිටුකන්ගේ සභාවට ඒ කාරණාව ඉදිරිපත් කරන්න. එහෙම බැරි නම් ඉස්සරහදී හිතවිලි තියේදී ඉඳගෙන ඉන්න බව ආනපානට මට යන්න පුළුවන් බව හිතවිලි වශයෙන් ආනපානේ බලන්න පුළුවන් බව තේරුම් ගත්තොත් ඒක ලොකු ආත්ම විශ්වාසයක් ඇති වෙයි කියලා මම විශ්වාස කරනවා. ධර්මෝණීය සාමිලාන්ත මා සක්මන් භාවනාවේ යෙදෙන විට ඇතැම් අවස්ථාවල වම දකුණ වශයෙන්ද තවත් අවස්ථාවල ඔසවනවා ගෙන යනවා තබනවා යමින්ද වෙනත් අවස්ථාවල කායත දැනෙන ස්පර්ශයේද මෙනෙහි කරමි. මෙසේ කිරීම නිවැරදිද? මෙසේ නම් ඒකම ආකාරයකට වැඩිමක උත්සාහ කළ යුතුද? ඔබ වහන්සේගේ නිර්වාණ බෝධිසත්ව හේතුය. සක්මන් භාවනා පිළිබඳ ප්‍රශ්නයක්. ඉතින් ඒකෙදී පතුලේ බැලුවත්, කය අනිත් තැනක ඇති වෙන වේදනා දැනීම බැලුවත් කොහොමද කයේ හිත තියෙන බවට සතුට වෙන්න පුළුවන් මේ එක ප්‍රකාශයකින්වත්. එහෙම පිට අරමුණු වලට හිත ගිය කතාවක් නැහැ. ඊට පස්සේ තියෙන්නේ කය ඇතුළට හිත ආපු එක තාම ලොකු ජයග්‍රහණයක්. ඒ ඇතුලෙන් ප්‍රධාන කර්මස්ථානේ මොකද්ද නැත්නම් බාධාවක් නැත්නම් විශේෂයෙන්ම හිතට බිය යුතු තැන මොකද්ද කියලා යෝගාවචරයට විශ්වාසයක් නැතිකමයි මෙතන පේන්න තියෙන්නේ එහෙම නැත්නම් මට පාලනයක් ලැබුණොත් මගේ හිත කොතෙන්ද යොදන්න ඕන කියන එක දන්නේ නැති කතියක් පේන්න තියෙනවා ඉතින් ඊට ඉස්සෙල්ලා ප්‍රශ්නයක් එනවා සමහරක් කරුණු මට ඕනේ දේවල් සමහරක් මට ඕනේ නැහැ මේ ඇඟින් එන අරමුණු මම බලාපොරොත්තු වෙන දේවල් නෙවෙයි නමුත් ඒක වෙනවා මොකද යෝගාවචරයට මම මේ දෙන්න හදන මතක් කිරීම තමයි අපි ආනාපානේ තක්වම් කරනකොට පතුලේක තමයි අපි ඉස්සරහින් තියන්නේ නිසා පුළුවන් හැම වෙලාවකම සැකයක් වෙන හැම වෙලාවකම කරදරයක් නැති හැම වෙලාවකම සතිය පවත්වන්න පතුල පොළවේ වදින එක නමුත් එතකොට බලාපොරොත්තු වෙන්න බෑ ඉච්චරයි මතුවෙන්නේ අනිත්‍යව මතුවෙන්න එපයි කියලා. කොච්චර දෝ සද්ද ඇහි. කොච්චර දෝ වේදනා දැනීම මතුවේ. කොච්චර දෝ හිතවිලියේයි. නමුත් ඒ හිතවිලි වේදනා හද බලවත් නම් තමයි ප්‍රශ්න තියෙන්නේ. නැත්නම් ඒවා තියෙද්දිම බලන්න පතුල පොළොව වදින හැටි ඒ විදිහට බලන්න යනකොට අනිකුත් කයි වේදනා දැනෙද්දිමත් මම ඇවිදින බව මේ වම මේ දකුණු බව දැනගන්න පුළුවන්කම අතරින් පතර හෝ තියෙනවනම් භාවනා කැඩලා නැහැ දිනුන ඒක දිනුන ලක්ෂණයක්. ඉතින් ඒක නිසා දැනට තියෙන ඔක්කොම තොරතුරු සතියට ලැබිච්ච අතවාසිය කියලා දැනගන්න. සැකයක් තියෙනවා නම් විතරක් මූල කර්මස්ථානයේ ප්‍රධාන වශයෙන් අසුරු කරා. සැකයක් නැතිනම් මේ ප්‍රශ්නයක් අහන්න හිතෙන්නේ නැත්තම් මේ තේරම තමයි භාවනා කරන නිසා ලැබිච්ච අතුරු ඵල එනිසා ඔක්කොටම එන්න දෙන්න. මොනම ප්‍රශ්නයක්වත් එන්නේ නැහැ. ප්‍රශ්නයක් අහන තරම් සැකයක් හිතේ තියෙනවා නම් ඒකට උත්තරේ කියන්නේ වාග මූල කර්මස්ථානේ වම දකුණ ඒ නිසා පතුළු බිම තියෙනකොට දැනෙන දේවල් තමයි බලන්න ඕනේ. මේ එතකොට ගුණවත් වෙනවා. ඒ ගුණයක් අවශ්‍ය වෙන්නේ සැකසහිත මනසට විතරයි. සැක නැහෙනේ ඔය එන ඔක්කොම එන්න දෙන්නේ. මොකද ඔක්කොම කයේ වර්තමාන සිදුවෙන දේවල් එකක්වත් වැරදි නෑ. ඒ නිසා මම මේ කියන එක පැහැදිලි නැත්නම් නැවතත් වර්ණ ගන්න. ඒකට මට පුළුවන් තවදුරටත් මේකට වෙලා අරගෙන කියලා දෙන්න. මම මේ කෙනෙකුට විතරක් නෙවෙයි කතා කරන්න බුදු සභාවටම. භවනා කරනකොට ගොඩාක් දේවල් මතුවෙනවා. යෝගාවචරයට සැක නැත්නම් තීරටම එන්න දෙන්න. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ. නමුත් මම දන්නවා කාටවත් එච්චර ආත්ම විශ්වාසයක් නැහැ. හැම කෙනාම එන අරමුණු තෝරනවා. මේක හොඳයි, මේක නරකයි, මේක ඉස්සර, මේක පස්සර කියලා. එතකම්ම හිත කරදරේ. එතකම්ම චිත්ත පීඩායන. එන ඔක්කොටම එන්න දෙන්න එක්කෝ. එහෙම නැත්තම් සැකනම් මූල කර්මස්ථානේ යන්න ඉස්සලම දැනගෙන යනවා. පරියන්කේ ඉන්නකොට අපි බලන්නේ ඉඳගෙන ඉන්න ඉරියව්ව සහ ආනපානේ සක්මණේදී අපි බලන්නේ අවිදිනේ ඉරියව්ව සහ අර වම දකුණ කියන එක. නමුත් මේ දෙවෙනි ප්‍රශ්නේ ලියලා තියෙන වෙයිද නම් ඒ මූල කර්මස්ථානෙම අනිවාර්යයෙන්ම තිබුණ නැහැ කියලා කිසිම පාඩුවක් කරලා නැහැ. නමුත් සැකයක් කොහෙන්ද ඇවිල්ලා තියෙන නිසායි මම මේ කතා කරන්නේ. සැකේ නැති වෙන තාක්කල් මම දකුණේ ඉඳ. සැක නැතිව ලෑස්ති මනසකින් ගියා නම් ඔය ඔක්කොමත් එක්ක එළඹ වාසය කිරීම අප්‍රමාදීව සිටීම තමයි කරන්නේ. ඉතින් සාවිනාන්ත අප ටේප් රෙකෝඩරේ ඇසු එක දේශනයක උවහන්සේ පුරා ලවන් සඳහා සක්මන් භාවනාව පුරුදු කළ ආකාරයෙන් දේශනා කළා. එවන් වැඩසටහනක් දැනට පවත්වාගෙන යන්නේද? විදේශයක විසින මාගේ දියණිය වයස 16යි පුතා බා වයස 12යි සඳහා එවන් වැඩසටහන ඉතා වැදගත් නිසා ඒ සඳහා යොමු කිරීමට අවස්ථාවක් ලබාගත හැකිද? විදේශගතව සිටින මහාට ඉදිරියට උවහන්සේගේ උපදෙස් ලබා දෙන්න ගත හැකි කෙසේ ළමා වැඩ පිළිවෙලවල් කියන එක එකක් එක පැත්තක් අපි මේ යන එකත් එක්ක බලනකොට දෙවෙනි එක ඒ පොඩි ළමයින්ගේ උග දෙනෙක් ලංකාවේ හැදලා තියෙන තත්ත්වයක් තමයි සිංහල තේරෙන්නේ. ඒකට ඒකට ඉංග්‍රීසියෙන් කියලා දෙන්න ඕනේ. ඉතින් ඒ නිසා ළමා වැඩසටහන් තා වැඩිහිටියන් වැඩසටහන් කියලා જાති දෙකක් කරන්න වෙනවා. ඉංග්‍රීසි මාධ්‍යයෙන් සිංහල මාධ්‍යයෙන් කියලා දෙකක් කරන්න වෙනවා. ඉතින් යන ඔය ඇමරිකාවේදී අන්තිම තුන දවස් පහක්ම මම ගත කරේ අවුරුදු 4ත් 18ත් අතර වගේ පොඩි ළමයි එක යන්තමට මේ හඳුන්වා දීමේ වැඩ පිළිවෙලක්. ආනපන කියන්නේ මොකද්ද? සතිය කියන්නේ මොකද්ද? අප්‍රමාදී කියන්නේ මොකද්ද කියලා. ඉතින් ඒව තැන්ට කොහොමවත් කෙරෙන්නේ නැහැ. ටික ටික ටික ටික බලනවා මේ කරන්න පුළුවන් හැකියාව. නමුත් මේ 25 වෙනිදා අපි බලාපොරොත්තු වෙනවා කොළඹ ඒ ඇලන් මැටිනාමේ ඒ කොළඹ පහේ කරන වැඩපිළිවෙලේදී ඉංග්‍රීසි මාධ්‍යයෙන් කරන්න විශේෂයක් කරන්නේ ළමයින්ටද වැඩිහිටියනද කියලා. ඉතින් මේ වයස 14 වගේ වෙනවනම් ඉතින් කාටත් ඒක ප්‍රශ්නයක් වෙන්නේ ළමා වැඩපිළිවෙලක්ම විය යුතු නෑ. ඒ නිසා ඒ කැමති කෙනෙක් ඉන්නවනම් ඒ කොළඹට යොමු කරන්න පුළුවන්. වෙන තැනක ඉන්නවනම් දැනට එහෙම සැටසකහක් නැහැ මම බ්‍රිස්බේන් වල ඉඳද්දී ඒ වැඩසටහන නැති බව පිළිබඳව කනගාටු ප්‍රකාශ කරනකොට ඒ මධ්‍යස්ථානයේ කරපු රිට්‍රීට් එක සංවිධානය කරපු මහත්තයා කිව්වා ඒගොල්ලෝ සංවිධානය කරනවායි කියලා ගෝයෙන්ක භාවනා ක්‍රමයේ ළමා වැඩ පිළිවෙලක් තියෙනවා නිතිපතා නැහැ සංවිධානය කළා කරන්න පුළුවන් කියලා ඉතින් මමත් ආරාධනා කරා හිමෙකට. තාම පෙළ ගැහිලා නැහැ. නමුත් ඒක නිසා මෙතෙන්දී හරියටම දැනගන්න ඕනේ මේ ළමා වැඩ පිළිවෙල සිංහලෙන්ද කැමති වෙන්නේ ඉංග්‍රීසියෙන්ද කැමති වෙන්නේ කියන එක දන්නේ නැතුව මම මේ උත්තර දෙන්නේ. මම මේ විශේෂයෙන් අවධානය යොමු කරුවේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ළමා වැඩ පිළිවෙල කියන එක. ඒකටත් ඇත්තටම පෙළ ගැහිච්ච උත්තරයක් නෑ මේ. නමුත් ඒක අවධානය යොමු වෙලා තියෙනවා. කරගෙන කරගෙන යනවා. තාම නිති පෙළ ගැහිලක් ඇත්තේ නෑ. පොඩි ළමයි ගෙන අපි මේ දහම් පාසලේ ළමයි ගෙනලා කරා මෙතන. ළමයි 40ක් විතර ගෙනල්ලා දවසක වැඩ පිළිවෙලක් නරක නෑ. නමුත් අපි අවුරුද්දකට එකක් විතර වගේ තමයි කරේ. ඒ නිසා තාම පෙළ ගැහිලා නැහැ. නමුත් දැනට මේ දවස්වල ඒ සඳහා යොමුවක් තියෙන බව විතරක් මට කියන්න පුළුවන් මේ වෙලාවේ. පෙළ ගැහිලා නැහැ තාම. මේ නිසනවනේ අපේ වෙබ් අඩවියත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න කෙරෙනකොට අපි ඒකේ මේ ප්‍රවෘත්ති හසුනක් නැත්නම් නිවුස් ලෙටර් එකක් හදනවා. අන්න ඒකේ බොහෝ විට අපි සඳහන් කරලා වෙනවා තියෙනවා. ගර්භ ස්වාමීන් වහන්සේ වරින් වර පිටිලි දිව ගියත් ආස්වාද ප්‍රස්වාදයේ සතියේ නාස්පුඩු අග තබා පැල භාගයක් සමග සිටිය හැකියි. ඉන් එහාට භාවනා වර්ධනය කරගන්නේ කෙසේද? මේකට පළවෙනිම ප්‍රශ්නේ තව පොඩ්ඩක් එහාට ගිහිලා හිතවිලි තියෙද්දී ආනාපානි කරන්න පුළුවන් බවට කරන ප්‍රකාශයක් ඒක නිසා සතුටු වෙන්න පුළුවන් යම් ප්‍රමාණික හිතවිලි තිබුණත් වරින් වර හෝ දිගටම ආනාපානි නාසිකාග්‍රේ බලන්න පුළුවන් නමුත් ඒ බලනකොට පේන එක ලියලා නැහැ. ඒ නාසිකාග්‍රය තමී ආස්වාසය මේ ප්‍රස්වාසය කියලා කියලා පේන හුස්ම රැල්ල හුස්ම රැල්ලේ මම මෙතන අදහස් කරන දැනීම නැත්නම් ඒකට ඕන වෙන වචන පාවිච්චි කරන විඳීම එන්නේ එන්නේ එන්නේ හිතවිලි නිසා ඇවිස්සලා කලබල වෙන එකක්ද නැත්නම් එන්නේ එන්නේ හිතවිලි තියෙද්දිමත් සංසුන් වෙමින් තුනී වෙමින් යන එකක්ද කියලා තොරතුරු මේ මේ ප්‍රශ්න ලිපිකන සභාගත කරන්න කැමති නම් අපිට තව පෙරක් ඉදිරියට යන්න පුළුවන්. එහෙම නැතුව ඊගාවට මොකද්ද කරන්න කියන්නේ අමාරුයි මේ හිතවිලි තියේදී ආනපනේ හැසිරීම ආනපනේ වේදනාව මොනවද කියන එක විස්තර කරන්න නැත්තා. මේ කැමැතිද මේ ලියපෙකන සභාවට ඒතරතුර ඉදිරිපත් කරන්න. එතකොට නම් මට පුළුවන් තව ටිකක් විග්‍රහ කරන්න ඒතරතුර අනුව. කැමැති නැත්නම් අනිත් දවසේ මේ ප්‍රශ්න නැවත ලියලා දාන්න. ආනපනේ බලන එක හොඳයි. ඒක නම් සතුටුයි. බලනකොට පේන ආනපානේ හිතවිලි අස්යෙන් පේන ආනපානේ එන්නේ ඇවිස්සෙන ගොරෝසු වෙන එකද? එහෙම නැත්නම් සංසුන් වෙන තුනී වෙන එකක්ද කියන එක මට දැනගන්න ඕනේ. මයිකේ කොහොම වෙලා නැහැ. තට්ටු කරලා බලන්න, තට්ටු කරලා බලන්න. ආ හරි ලංකල කතා කරමු. සාමාන්‍යයෙන් මම තමයි ප්‍රශ්නේ යොමු කරේ මේ සිතිවිලි ප්‍රුණියන ප්‍රුණියන බවක් දැනෙනවා, සැහැල්ලු වෙන බවකුත් දැනෙනවා. මම සෑහෙන කාලයක් මට ආශ්වාස ප්‍රශ්වාසයත් එක්ක එතන රැඳිලා ඉන්න පුළුවන්. ඉතින් ඒ සමහර වෙලාවට පැයක් වඩක්වා ඉඳන් පුළුවන්. සමහර වෙලාවට පැය භාගයක් දක්වා ඉඳන් පුළුවන්. ඉතින් එතනින් එහාට මම යන්නේ කොහොමද කියලා ඒක මට තේරුමක් නෑ දැන් පාසයකට යනවා නම් මොන වගේ ඒ ගැන මම තාම හිතලා නෑ. ඉතින් ඒ දක්වා ඒ අතරතුර කාලේ කොහොමද ඒක වර්ධනය කරගන්නේ කියන එක තමයි මට තියෙන ප්‍රශ්නේ. ඒ අතරතුරම ස්වාමීන් වහන්සේ මට ප්‍රශ්න පිළිපත් කරන්න මම මේක අපි ඉවර කෙරුවොත් ඒකට උත්තරේ දෙන්නේ මං අහපු එකට නෙවෙයි. මට ඕන කරලා තියෙන්නේ දැන් කියන්නේ මේක දිහා බලනකොට හිතවිලි තුනිය වෙනවයි කියලානේ. මට ඕන කරලා තියෙන්නේ හිතවිලි අතරින් ආනාපාන බලන්න ආනාපානිය තුනිය වෙනවද? ආනාපානෙ ඇවිස්සෙනවද කියලා බලන්න හිතවිලි වල තොරතුරු කතා කරන්න ගියොත් කෙලෙසියක්. අපිට ඕන තියෙන හිතවිලි එන්න කියලා අපු කෙනෙක් නෙවෙයිනේ. කොහෙද යන කෙනෙන්නේ. ඒ තියෙද්ද දැන් ආනාපානෙ බලන්න පුළුවන් කියලා බොහොම ලස්සනට ප්‍රකාශ වෙලා තියෙනවනේ. අන්නේ පේන ආනාපාන මේ පේන ආස්වාද ප්‍රසවාස මේ විඳීම ආනාපානසේ දැනීම එන්නේ එන්නේ එන්නේ තුනීවමින් අනේ කද්ද විශ්වමින් අනේ කද්ද. එන්නන් සහල් වෙනවා. ඒ එහෙමනම් ආනාපානෙ තියෙනකන් පෘතජනයි ආනාපානෙ ඉවරදි දවසේ ආර්ය භූමියටපත් වෙනවා කියලා හිතනවා. තැල්ලි වෙනවා නම් ඉවර වෙනකම් මේ අඬන. ඊගාවට කරන දේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. තිබුණට ඩිය සැහැල්ලු වෙනවා නම් තව තියෙනවා කියන්නේ. ඒක ගෙවිච්ච දවසේ ගියා යාපතට. ඊගා ප්‍රශ්න. මම දැනට විදේශගත වෙලා ඉන්න නිසා ඉදිරියේදී මට ගැටලු භාවනාව සම්බන්ධව ඇති වුණා ප්‍රබෝධනස්ත්‍රයේ උපදේශ පතන්නේ කොහොමද කියලා මට දැනගන්න පුළුවන් අපි ප්‍රාර්ථනා කරමු ප්‍රශ්න මතු නොවේවා කියලා. යොමු නැහැ ප්‍රශ්න මතු වෙන්න හිතන එක මතු වුණොත් මගේ ඊමේල් ඇඩ්‍රස් එක ඉල්ලගන්න සුජිත්ගෙන්. එතකොට ඒකේ කරත හැකියි. එහෙම නැතුව මම මේ වගේ වැඩ පිළිවෙලින් දැදි මම ටෙලිෆෝන් කරන්න හෝ වෙන දේවල් කරන්න වෙලාවක් එන්නේ නමුත් මම දවසට සැරයක් හෝ දෙසටක් අනිවාර්යයෙන්ම ඊමේල් මාර්ගින් ගෙවෙනවා ලියනවා. එහෙම නැත්තම් අනිසනවනේ ඇඩ්‍රස් එකට මගේ නම දාලා ලියුමක් එව්වත් මම තාම බාර ගන්නවා. ලියුමට පුළුවන් තරම් මම උත්තර ලියනවා. ওই ක්‍රම දෙක තමයි දැන් තියෙන්නේ. ගල්තර ස්වාමීන් වහන්සේ 2013 වසරේ මුල කිස්කම් භාවනා අධ්‍යක්ෂණයේදී දින 10ක භාවනා වැඩමුළුවකට සහභාගී භාවනා කරද නිසි අවබෝධයේදී අවබෝධය ලබා නොදීම නිසා එනම් භාවනාවේදී මනස තැන්පත් කළ යුතු ආකාරය හා කිසියම් පාපකාරී සිතුවිලි වලින් තොරව යටත් පිළිසින් පංචශීලයෙන්වත් පංචශීලයෙන්වත් පිළිකා සිටී යුතු බව. බවට උපදෙස් නොලා දාතර අදිත්‍ය පරයය සූත්‍රය ඉගැන්න කරුණ පිළිබඳව හෝ සඳහනක් කෙරුණේ නැත. ඒ පිළිබඳව ඇති අවබෝධය ඉතා හීනව පැවතුනි. භාවනාවේ මේ දිනවල යෙදුනද ඒ නිරස දෙයක්සේ හැඟුණි. ඔබ වහන්සේගේ භාවනා වැඩසටහනට පසුගිය පෙබරවාරි සහභාගී වීමෙන් පසු තේරුකාණී චන්දිවල ස්වාමීන් වහන්සේගේ පොත්පත් රාශියක් ආර කටුකුරුම්දී ඥානවීර ස්වාමීන් වහන්සේගේ පොත්පත් කීපයක් කියවීමෙන්ද කියවීමෙන්ද භාවනාව දිනකට උදේ පැය භාගයක් පමණ හා සවස් පැයකට ආසන්න කාලයක් කරගෙන යමින් පවතී. මේ සඳහා යොදන කාලයේ ප්‍රමාණවත් නොවන බව වැටහුණද දේශගුණික තද රස්නය හා මැසි මధుර වූ නිසා වැඩි කාලයක් මේ සඳහා යෙදවීම කරන හැකි වී ඇත. මෙලදී භාවනාවේ සිටේ යෙදීම අපහසුවද දැනට පැයක් පමණ භාවනා කරන අවස්ථාවේදී වාර දෙක තුනකට වඩා සිත පිට නොයන බව සඳහන් කළ හැකියි. සිතේ පිට ගියද නොපමාව නැවත ආරම්භ කරා පැමිණි. දවසේ වැඩ කටයුතු බොහෝ විට සතිමත් කරන ලබන අතර මීට අමතරව වැඩි දියුණුවක් දැක්මට නැත. පරයන්ත භාවනා කරන අවස්ථාවවලදී විවිධාකාර රූපයන් හා වෙනස් වී යන ආකාරයේ රූප දැකට වී ඇතත් ඒවා පසුපස ගොස් නොමැත. භාවනා කළ කාලය තුළ මීට වැඩි දියුණුවක් අපේක්ෂා කළ යුතු බව හැඟෙන බැවින් මෙය මගේ කුමන හෝ දුර්වලතාවයක් නිසා ඉදිරියට යාමක් නොවන බවට සැකයක් පහළ වී ඇත. නාසිකාග්‍රේ පිම්බීම හැකිලිම මෙනෙහි කිරීම සිදුවන අතර සිය මනාව දැනේ. නාම අවැද්දි දිනුනොත් භාවනා කළ කාලයට අනුව ප්‍රමාණවත් යන්න කරුණාකර ආදා වේදෙමින් ඉල්ලමි. ඔබ වහන්සේ කරුණාවන සාස්නික සේවා නොකඩවා කරගෙන යාමට ඉතාමත් නිරෝගී දීර්ඝායුෂ දිවියකට තෙරුවන් සරණින් ආශිර්වාද මේකේ එළියට තියෙන දෙපොලක සාකච්ඡාවට ලක් කරන්න හොඳයි කියලා පණ්ඩිත කියනවා නාසිකාග්‍රයේ පිම්බීම හැකිලින් බලනවා කියලා කියන්නේ කිසිම තීරමක් නැතුව ලියන්නේ පිම්බීම හැකිලින් බලනවා උදරයේ බලනද නාසිකාග්‍රයේ බලනවා ආශ්වාස ප්‍රශ්වාසයේ බලන. ඉතින් ඒකදී මේ දෙක පටලවාගත්තයි කියලා කියන්නේ කියන දේ පැහැෙන පටලවාගෙනදී මම කියන්නේ මේ පව් කරගන්නව අපරාධ කරනවා කියලා. ඉතින් ඒකට මේ ලියුමක් ලියලා වෙන කෙනෙක් කියවනකොට මට එනකොට තොරතුරු එන්නේ අම්බරමලා. ඉතින් අඹර නිසා හරි පිරිසිදු ලියන්න නාසිකාග්‍රේ බලනවා නම් ආස්වාද ප්‍රසාද පිම්බි මහැකිලින් බලන්න. ආස්වාද ප්‍රසාද බලන්න. පිම්බි මහැකිලින් බලනවා උදරේ පිම්බි මහැකිලින් බලන්න තියෙනවා. අනිත් එක මේ ප්‍රශ්න මුළු එකම ගොනු කරලා තියෙන්නේ මට ලැබිලා තියෙන ප්‍රතිඵලමදී කියන අදාතයෙන් සම්පූර්ණ ප්‍රතික්ෂේප කරන්න ඔය ඕක තමයි අපිට මේ පශ්චාත්තාපය ඇති කරන ප්‍රධානම මුල. මේ භාවනාවෙන් පිට ඕන තැනක බිස්නස් කරන්න. ලාභ ලබන්න හදන්න, ප්‍රතිඵල ලබන්න හදන්න භාවනාවේ විතර කැත කරන්න එපා. ප්‍රතිඵල බලාපොරොත්තු වෙන භාවනා කැත. කක්කව, ජරා. භාවනා කරන භාවනා කිරීම සඳහා උදාහරණයක් වශයෙන් මුල් කොටසේ කියලා තියෙන දවස් 10ක භාවනා කරා. එතකොට මේ ශිල්පද පංචිල්පද පහවත් රැකීම පිළිබඳ අපිට අවබෝධ කර දුන්නේ නැහැ කියලා. ඒ කවුරු අවබෝධ කර දුන්නේ නැති වුණත් පැයක් වාඩි වෙලා ඉන්නකොට බලන්න කයෙන් වචනයෙන් කවදාවත් මොනම අකුසලයක්වත් වෙන්නේ නැහැ. වාඩි වෙලා ඉන්නේ නැති ඕනම වෙලාවකදී අහන්න එහෙම සාතිකයක් දෙන්න පුළුවන්ද කියලා. කවුද මේක සමාදම් වෙන්නේ? මහා ලෝකෝ දේවල් බලාපොරොත්තු වෙන භාවනාවේදී මේ ඉඳගෙන ඉන්න ටිකේ විතරනේ කතා නොකර ඉන්නේ. අනික හැම වෙලාවෙම මූණේ මූණ බලනවා, ඉරියව් බලනවා, මට කතාත් කරනවා. ඊට පස්සේ ඇවිදලා ගියේ හෙල්ලිච්ච ගමන මොන සතෙකුට හානි වෙනවද කියලා අපි දන්නවද? මේ මීඩියා තහණි වෙනවා ඇති. නමුත් අඩුමනේ මේ කියන්නේ මේක සමාදම් වෙන්නකෝ. දවසේ පැය 24 පුළුවන් නම් එක තැනක පොඩ්ඩක් වාඩිලා ඉන්න මොනවා කරුවත් අකුසල් කියලා හිතන්න. ඉතින් ඕක කවුරුත් කියලා දෙන්න ඕනේ ඊට පස්සේ දවසට පැක් විතර වගේ යොදනවා වගේ කියන අදහසක් මේකේ තියෙන්නේ. ඉතින් ඒක එච්චර ලොකු කැපකිරීමක් නෙමෙයි මම දන්නවා ගිහි ගෙදර ගත කරන පැක් කරන ලොකු දෙයක්. නමුත් පුළුවන් තරම් බලන්න දවසේ වැඩි වේලාවක් ඉඳගෙන ඉන්නවා කියන එක නෙමෙයි මම මේ කතා කරන්නේ. සතියෙන් ඉඳලා කටේ සතියෙන් ඉන්න බලන්න. ඉන්න බලනකොට මුල් ප්‍රශ්න දෙකේදී මම විස්තර කරන්න ගියා මම ඒක ඍජුවම මතක් කරන්න මෙතනදී. ඉන්න ඉරියව්ව පිළිබඳ දන්නවනම් rahat වෙලයි කියලා හිතා ගන්න. කොතනක හෝ මොනවා හෝ කරගෙන ඉනකොට ඉරියව්ව පිළිබඳ හැඟීමක් තියෙනවනම් ඒක ආර්යයන් වහන්සේට කරනකොට විතරයි කරන්න පුළුවන්. අනේ කවුරක්වත් ඒක සමාදම් වෙන්නේ නැහැ. සමාදම් වෙන්නේ නැති නිසා ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා. නිසා දවස පුරාවට ඉඳගෙන ඉන්න වෙලාව පුරාවට සක්මන් කරන පුරාවට කනකොට යනකොට එනකොට කැසිකිලි කැසිකිලි කරනකොට ඉන්න ඉරියව්ව දන්නවනම් ආරෙන් අන්තනමක් කියලා හිතා ගන්න. ඒයින් දන්නේ නැතුව ඉරියව්ව දැනතු කරන ඔක්කොම අකුසල් සමහර විට අපා ගන්න. තමගේ ඉරියව්වවත් දන්නේ නැතුව කරන සේනම අකුසල්. මොනව කරනවද කියලා දන්නේ නැතිවල. ඒ ටික පොඩ්ඩක් ගොනු කරගන්න. ගොනු කරගත්තා පස්සේ අපිට තේරි භාවනා නොකරත් භාවනා මධ්‍යස්ථානයක ඉන්නේ එක පොඩි දෙල්ලමක් නෙවෙයි. ඉඳගෙන මෙහෙම මොනක්වත් නොකර ඉන්නකෝ. සබ්බපාපස්සා කරන්නේ අඩු ගන්න. ඒක තේරෙන්නේ එළියට ගියා නම් මේ වෙලාවේ ගෙදර හිටියනම් මොකද කරන්න කියලා හිතන්නේ නිකමනේ. සීමාවක් තියෙනවා. මොනවද කතා කරන්න මොනවද ක්‍රියාත්මක කරන්න. ඉතින් ඒ වගේ පුංචි දේවල් අනුමත කරලා අනුමෝදන් වෙලා සමාදන් වෙන්නේ නැති කෙනා හැමදාම හිතෙනවා මට අරකට භාවනා ප්‍රතිපරමදි මේකටමදි ඕක නිසා තමයි අපි දවස් 30ේම විඳවන්නේ. ඒ නිසා භාවනාවට ආවට පස්සේ ඉල්ලුම සැපෙම නීතිය ගන්නත් එපා ආර්ථික න්‍යාය හොයන්න යන්නත් එපා. ඒ දුන ඇති කියලා හිතා ගන්න. ඒ නිසා ඒ ලියලා තියෙන විස්තරණව මම මේ කතා කරන්නේ කිසිම තැනක මේකේ මෙහි ආවට පස්සේ කරපු පරියන්කයක විස්තර පිරිසුදු වෙලා නැහැ. මේ තොරතුරු මම එච්චර වැඩි ගරු කරන්නෙත් නැහැ. මට ගරු කරනවා නම් මට කිලියලා දෙන්න. මෙහි ආවට පස්සේ වෙච්ච හොඳ පරියන්ක විස්තරය ඒ ටිකෙන් මට පුළුවන් සාමාන්‍ය විග්‍රහයක් කරගන්න. ඉවර කරන්න ඉස්සෙල්ලා එක වචනයක් මම මතක් කරන්න කැමතියි. මේකේ ලියලා තියෙනවා මේ <coughs> භාවනා කරගෙන ඉනකොට හිත පිට යනවා. පිට ගියාට පස්සේ නැවතත් ගෙනල්ලා මූල කර්මස්ථානේ තැම්පත් කරගන්නවා. ඒ විදිහට කරන්න පුළුවන් ශක්තියක් තියෙනයි කියලා මට ඕනේ මේ කෙනත් කතා කරන්න කැමති නම් මේ පිට ගිය හිත නැවත මූල කර්මස්ථානට අවිලා තැම්පත් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පිට ගිය හිත නැවත අරමුණට ගෙන තැම්පත් කිරීම සම්බන්ධයෙන් තා පොඩ්ඩක් මට විස්තර දුන්නොත් ඒ හරහා ලොකු කොටක් පාදා ගන්න. මේ ලියපෙකන කැමති නම් තභාවට ඒ කරුණු ඉදිරිපත් කරන්නේ මම කැමති සභාවටත් වාසියක් වෙන බව දන්න නිසා මේ පිටගියේ හිත නැවත අරමුණේ තැම්පත් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ මට තොරතුරු ටිකක් දෙන්න කියලා. මේ වෙලාවේ කතා කරන්න කැමති නැත්නම් ලියනකොට අනිත් දවසේ ඒ තොරතුරු මේ ලේඛනයට ඇතුළු කරන්න උත්සාහ කරනවා. එතකොට අපිට ඒක තව පියවරක් ඉදිරියට යamak වෙනවා. මම කියනවා මේ ඉදිරිපත් කරන්න කැමති නැති නිසා මේ ලැබිලා තියෙන ප්‍රතිඵල හොඳටම ඇති. ඕක තවදුරටත් ප්‍රතිතද කරගනිමින් ඉදිරියට ගෙනියන්න. එතකොට සාර්ථක මේ පෙරදක්මක් පෙරගමනක් සිදු වෙන බවට ලකුණු තියෙනවා කියන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා දීර්ඝ කාලයක් භාවනාවේ යෙදී සිටින්නේ. ඔබ වහන්සේගේ උපදෙස් මත භාවනාවේ භාවනාවේ වඩා දියුණුව දින දින ලැබීමේ දැන් මගේ ආස්වාද ප්‍රාස්වාදයේ ඉතා ඉක්මනින් සංස්කෘතිය යයි. ආස්වාදයේ තරමක වැඩි කාලයක් වැඩි නොදෙනී යයි. ඉන්පසු මම සිත සිහිය අතර පවත්වාගෙන පවත්වා ගන්නට විසදාරමි. ආයතන නෑ අන්තිම වාක්‍යය ඉන්පසු මම සිත සිහිය අතර පවත්වා ගන්නට විසදාරමි. සිහිය අතර ඉන්පසු මම සිත සිහිය අතර පවත්වා ගන්නට විදින දානවා. මනස් පිටුවිලි මනසේ පිටුවිලි නැති මනසේ පිටුවිලි පළවා හරිනේ සිත මුදාගෙන වීර්යයෙන් ධෛර්යයෙන් සතිය පවත්වාගෙන යාමට දැන් ශක්තියක් දැන් ශක්තිමත් ඒ කාර්යය මේ කාලය තුල මට කීපවරක්ම සතියේ සිටීමට ඒ කාර්යය මගින් යම් යම් විශේෂ වූ සෞඛ්‍ය තත්ත්වයන්ට පත්වීමි. කීපවරක් මට ඒ අවස්ථාවත් ලැබීම භාග්‍යයක් කොට සැලකමි. ඔබ වහන්සේට නිරතුරුව පින් දෙමි. එසේ මේ විශේෂ වූ අවස්ථාවකින් අවස්ථාවලදී මා ඊට සෑහනුවට පත් වූයේ. සතුටු සිටි ප්‍රභාවත් වූයේ. ප්‍රීතිය සිනාවකින් මතුවන්නට තරම් මා නොදැනුවත්වම ප්‍රබල තත්ත්වයකට පත් ඒ එසේ තවදුරටත් සතිය ප්‍රබල කරමින් ඉදිරියට යමි. බොහෝ බාධක මැද පවතු තත්ත්වයේ ඉදිරියට ගෙන අවශ්‍යතාවනික උපවාසී දෙන උපදෙස් පත්මි. කයේ හැකිලීම් වේදනා චංචලතාවය නැතිවීම නැති නැති වූ බව හඳුනාගෙන එන සිතුවිලිද අතහැරීමට සතිය තබා ගැනීම. අපට දිරිමත් අපව දිරිමත් කරන ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරනවා වූ දෙකින් පණිවිඩය පැහැදිලි නෑ ලියවිලා තියෙන එක වතේ බලාපොරොත්තු වෙන්නේ මේකයි කියලා එක්කුත් සඳහන් වෙන්නේ නෑ. ඔය කියන්න හදන දේ ගැන නිකන් හිතලා කිව්වොත් හොඳට ඉස්සරහට යන්න හදනවා. ඒ නිසා මේ තොරතුරු ලියපේකන තභාවට පුළුවන් නම් කැමතිලා අහන්න මොකද්ද අපිට දැනගන්න ඕනේ. එහෙම නැත්නම් මේ මේ කියවන්න බැරි වෙනකොට හිර වෙච්චි කිව්වොත් හොඳයි කියලා හිතන කාරණා තියෙනවා සභාවට ඉදිරිපත් කරන්න නැත්නම් මට පේන විදිහට විශේෂයෙන් මේකේ දෙන්න කියලා උපදේශයක් එහෙම නැත්නම් අහන ප්‍රශ්නයක් තේරෙන්නේ. කැමැතිද මේ මට මෙන්න මේකයි දැනගන්න ඕනේ කියලා මේ තොරතුරු මතින් අහන ප්‍රශ්නේ මොකක්ද කියලා කියන්න. නැත්තම් අපි යනවා ඊගා ප්‍රශ්න. නැත්නම් අනිත් දවසේ පිළිසිදුව ලියන්න ඔයතරතුරු විතරටදී හොඳට විස්තර සහිතව තියෙනවනම් වඩා හොඳයි. මෙන්න මේකයි මට දැනගන්න ඕනේ කියලා එතකොට ගන්න පුළුවන් සබාවට. නැත්නම් අපි යමු ඊගා ප්‍රශ්න. ඊයේ අප වහන්සේගේ සීඩී පටේකට සවන් දුන්නා. අදිත්‍ය පරයය සූත්‍රයේම විග්‍රහයේදී වහන්සේ එක් අවස්ථාවක කිව්වා මරණ මොහොතේදී කළ පින්කම් ගැන හිතා සතුටු වෙන එක නෙවේ ඉදීම හේතුවක්. ඉන්නත් ස්වාමීනි අපට අනුකම්පා කර පහදා දෙන්න මරණ මොහොතේදී සිත සිත සකස් කර ගන්න ආන්දර. ඔබ වහන්සේට බොහෝ මන්න මොහොත හිතවස් කර ගන්න පිළිබඳ අපිට ආදර්ශයට ගන්න පුළුවන් සකස් කර ගන්න පුළුවන් ද බැරිද කියලා දැනගන්න වෙන්නේ මැරෙන්නේ ඉස්සලා හිත සකස් කළොත් නම් අතන බලාපොරොත්තුවක් තියන්න පුළුවන්. මේ හයිය හති තියෙති ලෙඩක් නැතුව ඉන්න වෙලාවත් හිතා ගන්න බැරි නම් මරණ මොහොතදී ඉතින් බලාපොරොත්තු තියන්නම. ඒ නිසා බලන්න ලෙඩක් දුකක් නැතුව ඔක්කොම නැතුව ඉන්න වෙලාවේ කොහොමද හිත සකස් කිරීම පිළිබඳව තොරතුරු ඒ නිසා මම කැමැති දැනගන්න. මේ ආවට පස්සේ කරන භාවනාවේදී හුත්තම පරියන්ක විස්තර ටික මට දෙන්න. එතකොට නම් මට මේ මාර්ගෙන් කියත හැකි මෙන්න මෙහෙමයි වෙන්න ඕනේ. ඒක පිළිබඳ විස්තර නැතුව මේ දන්නේ මමවත් කරලා බැලුවේ නෑ තව මැරණ එක මමත් තම කරලා බලන්න. ඉතින් මං කොහොමද කියන්නේ? මේ හොඳට කාලා බිලාත පැදි ගන්න ඉන්න වෙලාවේ හිතකස් කර ගැනීම ගැන කතා කරන්න බැරි නම් මරණ වෙලාවේදී මොනව කතා කරන්නේ? ඒ වෙලාවේදී මොනව හිතුවත් වැරදි. ඉතින් හම්බ වෙන්නේ නැහැ. ඕ පින් කෙලකලේ මැරෙන්න හම්බ වෙන්නේ නැහැ. මැරෙනකොට මැරෙනවා. පින් කරාද පව් කරාද කියලා හිත හිත කල්පනා කරන්න තියෙනවා නම් බර ගන්න දිවි ලෝකයයි. එහෙම හම්බ වෙන්නේ නැහැ සුනාමීටම ගිය 55000ම ගිය භක්තියව ඉවරයි. ඒකට මොන වුණාද කියලා දන්නේ ඊට හපන් අපට. කොහේ ආයිද මොනවා වේද කියන්නේ. නිසා යන්න ඉස්සෙල්ලා මෙහෙ ඉඳගෙන ඉන්නකොට කරදරයක් නැතුව ඉන්න වෙලාවදී ඉඳගෙන ඉන්නකොට මොකද වෙන්නේ? ආනපනත් එක්ක සම්බන්ධය කොහොමද කියලා විස්තර ටික කියන්නත් බැරි නම. කියනවා නම් ඒ අනුව අරක හිතන්න පුළුවන් කියන්න බැරි නම. කොහොමද මරණ අවස්ථාව ගැන යන්නේ? ප්‍රශ්නේ ඇත්ත. ප්‍රශ්නේ ඇත්ත ඒක කාටවත් නැහැ කියන්න බෑ. නමුත් මෙන්න මේකයි වෙන්නේ කියලා හරියට කියලා එක එක්කත් මැරිච්ච එකෙක් මට තාම හම්බෙලා නැහැ. කවුරු ඇවිල්ලා කිව්වනම් මැරිලා මෙන්න මේ මේ මේ කියලා අඩු ගානේ තොරතුරු ටිකක් අපිට ගන්න පුළුවන් නැහැ. එනිසා ජීවත් වෙන වෙලාවේ ආනාපාන විස්තර ටික මට දෙන්න අපි එතකොට නම් ටිකක් අනුමාන ඥානය හරහා ණය විපස්සනාව හරහා හිතන්න පුළුවන්. ඒ නිසා කරුණාකර මේදී භාවනා කරපු හොඳ පරියන්කයක විස ටිකක් දෙන්න කියලා මම ඉල්ලයි. ගාතර ස්වාමීන් වහන්සේ මම කලක සිට ආනාපාන සති භාවනාව වඩනයි. හුස්ම රැලි දෙක තුනකින් පසුව හුස්ම සංසිඳියයි. එවිට සිතුවිලි කිසික් නැති නිසල තැනකට යයි. මම දැන් මෙතන යයි සිතූ පමණින්ම එමේ නිස්තනට යආ හැකියි. මෙසේ ස්ථානයේ සිටින විටක මෙසේ ස්ථානයේ සිටින විට සමහර පරයන්කවලදී සිත නිින්දට වැටි නැවත ගැස්වීමෙන් අවදි වේ. එවිටද නැවතත් ස්ථානයේම සිටින බව වැටහි. මෙලෙස එකම පරයන්කයක් තුළ හත්තට පාරක් පමණ සිදුවේ. දෙක සමහර පරයන්කවලදී හිත ස්ථානයේ පවතින විට මුහුණ ඉදිරියෙන් නිල් පාටක වූ කල්පාට මිස්ත්‍ර වැනි වර්ණයකින් ලොකු දියසුලියක් වැනි දෙයක් පැරකෙන බව පෙනේ. පසුව එයද නැතිවී ගොස් පෙර පැවති හිස්තැනට වඩා ගැඹුරු නිසල බවකින් යුතු තැනකට ඇදී එන යන බවත් දැනී හිතන හිත පවතී. එවිට කිසිදු සිතිවිල්ලක්, ශබ්දයක්, වේදනාවක් දැනෙන්නේ නැත. මෙලෙස පැය එකහමාරක් පවන පරයන්කේ සිට නැගිට සක්මුණට යන විටද එම නිසල බව එලෙසම පවතී. මේ සිදුවන විට පරයන්කෙන් පසුවත් සිතට බාහිරෙන් පැමිණෙන රූප සබ්ද සිතුවිලි පිළිබඳ හැඟීමක් නැති තත්යකට පත් වේ. මේ පිළිබඳ පහදා දෙමින් ඔබ වහන්සේගේ දෙපාරකට ඉල්ලා සිටිනවා. මේක දෙලි කියවෙනවා කියලා කියන්න උත්සාහ කරන එක කියවෙන ගතියක් තියෙනවා. අර වගේ හිතවිලි වේදනා හද නැතනක ඉන්නවා. එහෙම නැත්නම් ඊටත් එළිය ගැඹුරකට යනවා කියලා. එතකොට Taman හිතවිලි නැති තැනක වේදනා නැති තැනක ශබ්ද නැති තැනක නැත්නම් කරපු ආනාපානෙ නැතනක ඉන්න බව දැනගන්නේ කොහොමද? කොහොමද අත්දැකීම මම මේ අභියෝග කරනව නෙවෙයි තව කෙනෙකුට කියන්නේ එතකොට මට දැනෙන්නේ මේකයි කියලා. දැනෙනවා කියන වචනේ පාවිච්චි කරවට වැරදක් නැහැ. නමුත් ඊට වැඩි විස්තර සහිතව කියනවනම් මට දැන් හිතවිලි වේදනා සද්ද නැති බව දන්නේ කොහොමද කියලා මම ප්‍රශ්නයක් ඇහුවොත් කැමැතිද උත්තර දෙන්න. කැමැතිද බෙදා ගන්න. මෙන්න මෙහෙමයි මෙහෙම වෙන්නේ කියලා. අන්න එතකොට නම් පුළුවන් ඉස්සරහ ගැන හිතන්න. ඒ ප්‍රශ්න ලියපෙකනට මම ආමන්ත්‍රණය කරන්නේ කැමැතිද කොහොමද දන්නේ තමන්ගේ හිතේ දැන් සද්ද නැහැ කියලා? කොහොමද දන්නේ තමන්ගේ හිතේ වේදනාවක් නැහැ කියලා? කොහොමද දන්නේ තමන්ගේ හිතේ හිතවිලි නැහැ කියලා? කොහොමද දන්නේ මගේ හිතේ දැන් ආනාපානවත් දැනෙන්නේ නැති බව දන්නේ කොහොමද? දැනෙන්නේ දැන් අර හිතන්නේ මම ඉන්නම් සතියක් සතියට තේරෙනවානේ එන්නේ ටික තමයි තේරෙනවා කියන එක තේරිච්ච කෙනාගෙන් මම අහන්නේ තේරෙච්ච නැති කෙනෙකුට කොහොමද කියලා දැන්. දැන් දැන් පරයන්කට වඩා දැන් සක්මනට යන අනකොට විසරණ කෙනෙක් කොහොමද වුණත් ඉන්නවා තිබුණ මතකයක් නැහැ ඒක නිකන් අමුතු හිතේ එන්නේ නැති ගතියක් වගේ තමයි මේක දැනෙන්නේ. ඒක ඒක වෙන කිසිම මේ ආරමුණක් ගැන හිතෙන්නේ නැහැ. දැන් දෙයක් දැක්කා කියලා එහෙම මේ මතකෙට යනවා. මතකෙ ඉඳන් තමයි කියන්නේ. එතකොට මතකෙට ඉන්න බව නැති පස්සේ බලන්න පුළුවන් දැන් අරමුණක් නැහැ කියලා ඒ වෙලාවෙම දන්නේ කොහොමද කියලා එහෙම වෙලාවෙ අඳගමු නැති කෙනෙකුට අරමුණක් තියෙනකොට නම් ඉතින් අපි දන්නවනේ මේ රූපයක් මේ සද්දයක් ගඳක් රසක් මේ ඇහ කන නාසය දිව කියලා. දැන් මේ නැති බව කොහොමද ඔප්පු කරලා පෙන්නන්නේ? නැත්තම් නැති බව එහෙම නැති බවට ගියේ කනා ඒක අත්දැකම නැති කෙනෙකුට කියන්නේ කොහොමද මම නැති වෙලා මෙන්න මේ සද්ද වේදනා හිතින් නැති බව දන්නේ මෙන්න මේ කාරණාවෙන් කියලා කොහොමද කියන්නේ? තැනක හිටියද කියන එක දැනේ වෙනාවේ මුකුත් සිදුවුම් නැහැ මට නැති ඒ කියන්නේ හිතවිල්ලක් වේදනාවක් සද්දයක් ආවොත් තමයි කියන්න පුළුවන් කලින් තිබුණ නැහැ කියලා. නැතුව හිතවිල්ලක් වේදනාවක් නැති තැන ඉඳලා නැති බව දන්නේ නැහැ. ඒක නිසා භවනා නොකරපු කෙනෙකුට කියන්න වෙනවා. හිතවිලි නැති තැනට යන්න ඕගොල්ලෝ දඟලුවාට භාවනා කරන්න නැති කට්ටිය කැමැති යොතෙන්ට යන්න. භාවනා කරන අයත් කැමැති යන්න. නමුත් ගියාට පස්සේ දැනගන්න විදියක් නැහැ ගියාද නැද්ද කියලා. ආයේ හිතවිල්ල කරදරයක් ආවොත් තමයි දැනගන්න පුළුවන්. ඉතින් ඒ தත්ත්වය අපි පිළිගන්නවා. හිතවිලි නැති බව දැනගන්න බෑ හිතවිලි නැති වෙලාවට. ආයේ හිතවිල්ල කාටවත් දන්නව දැන් නම් කරදරයි. ඉතල කරදරයක් තිබුණේ නැහැ. වේදනාවක් නැත්තම් ප්‍රශ්නයක් නැහැ. නමුත් වේදනාව කාට පස්සේ දන්නව අඩේ. ඉස්සල වේදනාවක් තිබිලා නැහැ මතකේ නිසා දන්නවා දැන් මේ අදක්ක හම්බුන මතක නැහැ. හිතවිලිත් එහෙමයි. මේ නිසා මේ මූල ධර්මය දන්නවනම් ප්‍රසවාසයේ බලාගෙන යන්න අගට ප්‍රසවාසයේ අගදී ඔක්කොමලා ඉන්නේ දන්නේ නැතනක. කිසි කෙනෙක් අත්දකින්නේ නැහැ. ප්‍රසවාසයට දාන්න හිත දාලා ප්‍රසවාසය ඉවර වෙනකම් බලන්න හැම කෙනාම නිවනට යනකම් යනවා නමුත් දන්නේ නැත්නම් වැඩක් නැහැ නිවන් දැක්කයි කියලා වැඩක් නැහැ හැම ප්‍රසවාසයක් අගම හැම කෙනාම නිවනට යනවා නමුත් කවුරක්වත් එකට මතකයක් නැහැ දන්නේත් නැහැ ඊට පස්සේ කියනවා මට නිවන පෙන්වන්නකෝ මට කරදර නැතන පෙන්වන්නකෝ මේ හොම්බට දමලා පෙන්නලා තියෙන්නේ බලන්නේ නැහැ බලන්න දන්නේ නැහැ කවුරක්වත් නොගිය කෙනෙක් නැහැ හැම කෙනාම ප්‍රසවාසය යකට යනවා. මම කවදාකවත් සතියෙන් ගිහිලා අඩේ මෙතෙන් යනකම් වෙනවා මෙතෙන් එහාට පේන්නේ නැහනේ කියන ඒ හිස්තැනට අපි බයයි. හිස්තැනට බීතිකාව දෙන. ඒ නිසා ඒක නොදැක ඊගාට එන ප්‍රසවාසය ඉක්මනට අල්ලගන්න. ඉතින් ඒ නිසා මෙතෙන් ගියේ කනට නැත්නම් නොගිය කෙනාට කියත හැකි අපි හැම කෙනාම ආශ්‍රද ප්‍රසවාස දෙක මැද කොයි නොදන්න තැනට යනවා නමුත් ඒක බයයි ඒක එක්ක දකින්නේ ඒකට අපි ඒකට උනන්දු නැහැ එක්ක ඒකට අපි ලෑස්ති නැහැ ඒ නිසා භාවනා කරනවා කියලා කියන්නේ මේ දන්න සැටට නොදන්න දැනට යෑම. හැබැයි නොදන්න දැනට ගියාට පස්සේ නොදන්න බව දැනගන්න විදියක් නැහැ. ඉතින් ආයේ කරදරයක් ආවට පස්සේ තමයි දැනගන්නේ කරදර නැතුණා කියලා. ඉතින් ඒ නිසා වරින් වර මේ නිද්දට වැටෙන ගතිය, වරින් වර කරතරින ගතිය දෙක පෙරලි පෙරලි තමයි යන්නේ. ඒක දිගටම හිතන ඉන්නත් බෑ හිතට දැනගන්න බෑ අපට. දන්නේ නැහැ. එක දිගට කරදරේ ඉන්නත් බෑ අපට. හැම ආස්වාදයක් ඉවරදීම නිවනට යනවා. හැම ප්‍රසවාසයක් ඉවර තැනම නිවනට යනවා. මම එතෙන් යනකොට අපි දන්නේ නැහැ. දන්නේ නැහැ කියනවා දැන දැනගත්තට අත්දැක්කට. එතනදී විඳින්න දන්නෙත් නැහැ. අපි ලෑස්විලා යන්නේ නැහැ. වින්දත් බය වෙනවා. වින්දත් ඒක නිකන් මේ මේ කඩුල්ලක් වගේ. කඩයිමක් වගේ. අගාධයක් වගේ. බලන්න. ඒ නිසා හොඳට ලෑස්විලා යන්න ආස්වාස් ප්‍රසවාසයේ මතුනාට පස්සේ ප්‍රසවාසයේ අග ඉවර වෙනකම් බලන්නේ. අපි මේ පහුගිය දවස් හතරක පොඩි ළමයි එක්ක මේ මේ භාවනා වුණේ එක විනාඩියකවත් ඉඳගෙනවත් ඉන්න බෑ. දඟලනමයි වැඩි. ඉතින් ඒ හරියම හරි මේ මේ ප්‍රතිය කියන්නේ මොකද්ද මොනවක්වත් කරන්න බෑ. ඉතින් ඒ ළමයින් කෙරුවේ එකම දෙයයි ගාහන්ට අයක් ළඟ තියන්න හිටියා පාත්තරයක්. ඒකට තට්ටුවට. තට්ටුවක් දාලා කියනවා කට්ටිය ඉස්සතුල තයි සද්ද ඉවර වෙනකන් අහන්න කියලා. ඊට පස්සේ කිව්වා මේ නිස්සද්දතාවයේ හඬ මොකද්ද කියලා. දැන් සද්ද නම් ඉවර වෙනකන් ඇහුවට පස්සේ නිස්සද්දනේ තියෙන්නේ. නිගණ්ඩේ හඬ කියන්නේ මොකද්ද කියලා ඔක්කොම චිත්‍ර ඇඳලා පෙන්නවා. මෙන්න මෙහෙමයි මට වැටහෙන්නේ කියලා. එනකම්ම පුරුදු කෙරුවේ හුස්ම ඉවර වෙනකම් බලන්න. නැත්තම් ගාම්පාරකට තට්ටු කරලා සද්ද ඉවර වෙනකම් බලන්න ඉවර වෙච්ච තැන තියෙනවා ඔය කියන හිස්ත භාවනා යෝගාවචරයකට දැන දැන යනවා අනික් කට්ටිය එතෙන් යනට හිඳ අඩි දාන බය වෙනවා දඟලනවා නීරස වෙනවා කම්මැලි වෙනවා ඉතින් ඒ නිසා දන්න තැන සිට නොදන්න යන ගමනක් නම් තියෙන්නේ හැම කෙනාම ප්‍රසවාසයේ කෙලවර නිවන තමයි ඉන්නේ ඉඳන් නැත්නම් මොකද කරන්නේ බය නම් මොකද කරන්නේ තේරෙන්නේ නැහැ කියනවනම් මොකද කරන්නේ? නැතිකම නෙවෙයි ප්‍රශ්න. කිසිම කෙනෙකුට දෙයියෝ අඩුව දීලා නැහැ. සමානව දීලා තියෙනවා. නමුත් කවුරුවක්වත් මේක හැන්ඩල් කරගන්න දන්නේ නැහැ. මොකද නැති තැන ගියාට පස්සේ නැති බව දැනගන්න උපකරණ අපි ළඟ නැහැ. අනිත් දවසේ භාවනා කරනකොට ඒකට ලෑස්ති වෙලා යන්න. එක්ක ආශ්‍රව ප්‍රසස් දෙකම සංසිඳනකයි යන්නේ. ඒක හොඳට උහුරු කරගත්ත එකන හොඳට කීකරු ආනාපාන ඉදිරිපත් වුණාට පස්සේ ප්‍රසවාසය ඉවර වෙනකන් අන්තිම බිඳුවට යනකන් යන්න බලන්න. වැඩි වෙලා ආශ්වාස ප්‍රසවාස කරගෙන ඉන්න ඕනේ නැහැ. එහෙම tempත් වෙන්න පටන් ගන්නවා. හැබැයි එතෙන් ගියේ කන තේරුම් ගන්න ඕනේ ඉවර වුණාට පස්සේ කෙලස් නැති වුණාට පස්සේ නැති බව දැනගන්න ක්‍රමයක් නැහැ. අරමුණ නැති වුණාට පස්සේ සද්ද නැති වුණාට පස්සේ වේදනාවක් නැති වුණා දැනගන්න විදියක් නෑ. ආයෙ කරදරයක් ආවට පස්සේ තමයි දැනගන්න පුළුවන්. ඒ නිසා මේ දෙන්න එකිනෙකාට අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙනවා. අරක හොඳයි මේක හොඳයි කියන්නේ යන්න එපා දෙන්නටම දඟලන්න තියෙන්නේ. වර එක කරදර එනවා වර එක නින්දට වගේ යනවා හිතන යනවා. ඔහොම යනකොට බලාගෙන ඉන්න පුළුවන් අන්න තේරිය අපට හිතනෙත් උත්තරයක් නැහැ කරදරෙත් උත්තරයක් නැහැ මේ දෙන්නට දෙන්න නැතුව ඉන්නත් බෑ. ආන ඒක දිහා නොසලී බලා සිටීම තමයි අපි මේ විපස්සනාවේදී පැහැදිලිව කරන්නේ. මම මේ විග්‍රහය මේ විදිහට දුන්නට පස්සේ මොකද්ද දැනට විසඳා ගත යුතු ප්‍රශ්න. නැත්තම් මොකද්ද මේ සැකේ ටිකට ඉතුරුලා තියෙන්නේ? පරයන්කේට මෙන්නේ කාල චිත්ත කරනදී මේ ගොඩක් පරයන්ක වලදී වෙනවා. දැන් ආස්වාදයෙන් පාස්වාදේ සම්පූර්ණයෙන් නැතුව ප්‍රාසාදේ තියෙන විහාරේ දඩා බලන් ඉන්න පුතු වෙන කියලා තමයි මම ඒක හිතට ඒක ඒකත් හරි. ඒ වගේම සක්මන් කරනකොටත් සක්මනේ වම ඉවර වීමක් දකින්න බෑ. දකුණේ උඩ පටන් ගන්න ඉවරයි. දකුණ ඉවර වීමක් දකින්න බෑ. වම ඉවර වෙලා පටන් ගන්න ඉවරයි. අට වැඩි බොහොම අමාරු ගානක් විසඳන්න වෙන්නේ සක්මනේදී. සක්මනේදී බලන්න ප්‍රයත්න කරන ගතිය ඉවර වෙන තැන. අපි මුලදී ආයාසයෙන් සක්මන් කරන්නේ. මෙනේ කරමින් පය තබමින් මේක ඉබේම වෙන තැනට යනකම් යන්න ආරම්භ. සම්පූර්ණ සක්මන අනායාසයෙන් වෙන තැනට යනවා. ඒක බලන්න අනායාසයෙන් සිට වෙනකොට කොහොමද කියලා. මට තාම වම දකුණ වෙන් කළ අඳුරන්න පුළුවන්ද? වමේ ඉදීම තැබීම දකින්න නැත්නම් gediya පිටින්ම වැඩක් යනවා. ආසත් කරනවා සක්මන් භාවනා කරනකොට සාමාන්‍යයෙන් ඔතරම් එතකොට ඒ දෙකෙන් කොයි එකද වඩා Taman වඩා හොඳ නැත්නම් වඩා කෙලෙස් අඩුපත්ේ බලන්නේ වම දකුණු වශයෙන් දකිමින් එක එකක් පෙළට එක දිගේ යන්නේකද එහෙම නැත්නම් තොගේ පිටින් වැඩේ යනවා පේනවා වම දකුණ වෙන් කරගන්න බෑ මේ දෙකෙන් කොයි එකද වඩා දියුණු තත්ත්වය කියලා හිතේ තමන්ගේ හිතේ හැටියට මේ දෙකෙන් කොයි එකද වඩා හොඳ විදිහට පිළිගන්න. මෙනෙහි කරමින් කරන සක්මනද නැත්නම් අර විදිහට gediya පිටින් එකට යනවා යන එකට හොඳ. ඒකෙත් බලන්න තව දිගට කරන ගියොත් සම්පූර්ණ අනායාසයෙන් යන්න පුළුවන්. මොනම ප්‍රයත්නයක්වත් නැහැ. වයින් කර බොනික් එක් වගේ ඔර්ලෝසු බට්ටේ පැද්දෙනවා වගේ යයි. ආන්න එක දිහා බලාගෙන ඉන්නකොටම කිසිම වෙහෙසක් නැහැ. එතකොට මේ රූකඩයක් ඇවිදිනවා වගේ. ඒක තමන්ටම තමන් දිහා බලන්න පුළුවන්. වයින් කර බොනික් දිහා බලනවා වගේ. ඒක තමන් තමයි චිත්‍රපටිය රඟපාන්නේ, තමයි තමයි චිත්‍රපටි ගත කරන්නේ, තමන් තමයි නිරීක්ෂණය කරන්නේ. එතකොට තේරෙන පටන් ගනී. ඉතින් මේක තමයි පුංචි කාලේ අපි කරමුසේ. දැන් හැම වෙලාව රඟපෑමක් විතර යන්නේ. සක්මුණක් කන්න දෙන්නේ නැහැ. සමහරව ආයාසින් එවිදිනවා. ඉතින් පව් කියලා හිතනවා සෝරි කියලා හිතන මොනව කරන්නේ ඉතින් ඕනේ කරන්නේම අර දඬු කඳේ ගහගෙන නටන්න ඒක ඕනේ මුලදී ඕනේ ඔය කියන කතාවම ඊට පස්සේ අනායාස தත්තට යන්න ඔච්චර ගාන සක්මන් කරන්න වෙද පැය ගන්න ආසද ප්‍රසාදේ සම්පූර්ණයෙන්ම අනායාසයෙන් ගිහලා ඒක දිහා බලන්න පුළුවන් ප්‍රසවාසය ඉවර වෙන තැනට ගිහලා බලන්න පුළුවන් නම් අන්න ඉදාට තේරෙයි තෙට් එනකම් කොච්චර මයින්ම අදිනා වගේ ඇද ඇද තටමනවා තතමන්නකම් නැහැ. පිළිවෙලකට ඇවිල්ලා නැහැ. මේක නැතුව කරන්නත් බෑ. නැත්නම් ඒක කරලා ඉක්මනට මේ යන්න යන සක්මන්ට යන්න. මේ අනායාසයට යන්න සක්මනේ හොව පරියන්කව. එදිනදා කරන වැඩ කරනකොට අනායාසයෙන් කරන වැඩ කියන එක මම අදහස් කරන්නේ චේතනා නැතුව. එදාට මේ ඇඟට කවුරුත් මොකුත් කියලා දෙන්න ඕනේ නැහැ. භාවනා උපදෙස් මොකුත් ඕනේ නැහැ. එයා දන්නව කරන්න ඕනේ. අන්න ඒකට පූර්ණ අවදියෙන් බලන්න හිටියොත් තේරෙවි. අපේ හිත තරුණ කමරේ ඉඳලා අර ළමා ගතියට යනවා. gediya pitinme යනවා. ළමා ළමා ගතියට යන්න පුළුවන්. එතකොට මේ තියෙන පඬිත කන් ටික බිම තියන්න වෙනවා. ඔය මාන්නකාරකම් ඔය තියෙන ගණන්කාරකම් අයිය තියෙනකම් ඔක්කොම බිම තියන්න ඕනේ. අපිට භාවනාවේ යන්න බැන්න ඕන ගිනේ පොදිය බිම තියාගන්න බැරි කම තියෙන්නේ. පොළුවේ තියාගෙන පොදිය බිම තියාගන්න බෑ සම්පූර්ණ අනායතෙන් යන්න දෙන්නේ. ඊට පස්සේ තේරේ බහනදි කිසිම රෙජිමෙන්ටේෂන් එකක් මොකුත් නැහැ. තටමඬ මොනවාක්වත් දෙයක් නැහැ. මුලින් තටමඬ ඕනේ. ඊට පස්සේ මේ යන්න දුන්නට පස්සේ මේ ලස්සන තල්ලු දීලා දීලා ඔන්නෝසෝ ඔන්චිලා පැද්දෙන්න ගන්නවා වගේ තල්ලු නැතුව පැද්දෙන්න ගන්නවා වගේ යනකොට තමයි මේකේ ක්‍රියාකාරීත්වය බලන්න පුළුවන්. ඉතින් ඒකටයි ඔය යන්න හදන්නේ. ඒ නිසා දන්න තැන ඉඳලා නොදන්න තැනට යන්න. කියන්න පුළුවන් තැන ඉඳලා කියන්න බැරි තැන දක්වාම යන්න. මම ඉන්න තැන ඉඳලා මම නැත්තැන දක්වාම යන අතරමඟ தත්ත්වයක් ඔය විස්තර කරන්නේ ඔහොම ඉදිරියට යන එකයි කරන්නේ. ගෞරවනීය සාමිනාන්තේ පරයන්ක භාවනාවේදී සිත තැන්පත් වී අරමුණ මෙනෙහි කිරීමේ පමණක් සිටින විට හිත පහකට කඩා වැටේ. නිතර නිතර මෙලෙස සිදුවේ. සතියට බාධාක් නොවේ. පිටකොන්දේ වේදනාවක් ඇති වෙමින් බිම දක්වාම හිස පාකට නැමී යාම පසුවට ආවාදයක් ඇති කරන තත්ත්වයකට පත්වේ සිටි. මාකේදී අනුකම්පාවෙන් කය ඍජු තබා ගැනීමේ ක්‍රමවේදයක් වෙනවා පහදා දෙන්න ඒක ඇඟට බාර දෙන්න ඇඟට කියන්නේ පාඩි වෙන්න ඉඩ තියෙනවා උඹට ඕන විදිහට හිටපන් කියලා. ඉතින් යා නැමෙනවනම් නැමෙන්න අපිට මොකෝ. ඒකට ඇඟිලි ගන්න යන්න එපා. ඇඟට ඕන හොලෝ වාත් කරන්න වාත් කරන හිටපන්. පටන් ගන්නකොට අපි ඉන්නවනේ. ඊට පස්සේ ඊට පස්සේ ඊට පස්සෙ ලෙඩ වෙනවනේ ඒක ඇඟට කියනවා කරන බොබ්බට මම ඔබට ඕනකම ඉඳී ඉඳි මොකටද බෙල්ලනම ගත්තේ මම කිව්වට හඳන්න යන්නත් එපා බල ප්‍රාර්ථනා කියලා හඳන්න යන්නත් ඒ ඒක කරන්න චිත්‍රපටයක රඟපානවා නැත්නම් කාණිවල එක ඉන්නවනම් එහෙම කරන්න යන්න එපා ওই මිනිස්සු ගල් ගහනවා අපි මේ කොටු කරලා භාවනාතාවය හදාගත්තේ මේක ඇතුළේ ඕන පිස්සුවක් කෙලින්න පුළුවන් ඒක ගැන බය වෙන්න ඇඟට බොඩි නොලෙජ් කියලා එකක් තියෙනවා. ඇඟ දන්නව කරගන්න ඕනේ දේ. අපිට යට පහසුකම් තියෙන තමයි ඔබ දඬු කඩේ ගහලා බෙල්ල නමලා කෝටු ගහලා නැහැ. ඔබට ඔළුව කෙලින් තියාගෙන ඕන කෙලින් තියා හිටපන්. ඇද විලන්තේ ඇද තියාගෙන තමන තියෙන දැනගන්න එක විතරයි. ඒ තමයි මෙතරතුරු හොඳ එළියට තියෙන විදිය හොඳයි. නමුත් මේ ඉස්සරහට ලෙඩ වෙයිද කියලා මේ මාරය ඇවිල්ලා අපිට පොඩි උපදේශයක් දෙනවා. නේ එහෙම කරන්න එපා අප්පා. මේ ඉස්සරහට පොඩ්ඩක් පරිස්සම් කරලා කරන්න. ඌට කියන්නේ ඔබ බම්බු ගානේ ඔබට ඕන තරම් කියලා කරපන්. මම ඔබට ඉන්න ඉඩ දීලා තියෙනවා. ඇඟට කියන්නේ කරන දෙයක් කරපන්. මගේ ඇත් බැලන වැඩේ යන්නේ. ඇඟ කිලින් කරන ක්‍රමයක් මම දන්නේ මොකද මේ අපි එහෙම කොන්ත්‍රාත්යක් බාර අරගෙන නැහැ. අපේ කොන්ත්‍රාත් එක තියෙන ඇඟ ඇදන ඇද බව දාන. කෙලින් නම් කෙලින් බව දාන සතිය වඩන එක විතරයි. ඉතින් මේක ඉතාමත් වැදගත් තරම් භාවනාවේදී ඔය කට්ටේ පන්න ගන්න බැරි නම් අපි නිතරම කරන්නේ මේ ඇඟ අනුන් ඉදිරි පිට රඟ බාන්න කරන එක විතරයි. මුත්තට මතක තියාගන්න භාවනාදී ඔය තේරම ඔය කටේ තියෙන හරිවන්දම් පුරා පල්ලෙන් බහින. බැසර පස්සේ තමයි භාවනා පටන් ගන්න. සක්මන් කරනකොට ඔළුව තෝන්තු වෙලා නිදිමත වෙලා වැටෙනවා. ඉඳගෙන ඉන්නකොට කෙහෙල් කන එනකොට කෙහෙල් කන ගන්න මෙන්න වගේ දැන් මෙන්න පටන් ගන්නවා. ඒ තේරම දිහා බලාගෙන දන්නවනම් නුගත් දෙවිනුයි හදන්න යන්න එපා හැදුවා කියලා වැරද්දක් නැහැ හදන්න යන්න එපා දැනගත්තට පස්සේ යන ගිටලා එනවා එයාට වැටෙන්න ආරෙන්න එයාටම නැගිටින්න ආරෙන්න. එතකොට හානියක් නැහැ. අත තිබ්බොත් තමයි ඇඟේ ලෙඩ අපි ඇති කරන්නේ නිසා අවදියෙන් ඉන්න මගේ ඔළුව නැමිලා තියෙන කොන්දත් රිදෙනවා. හිතේ බයකුත් තියෙනවා. මම එකකටත් එන්න කියලා නෑ. ඕන දෙයක් කරගන්න ඉඩ තියෙන ඔබ ඕන දෙයක් කරගන්න කියලා බලාගෙන ඉන්නකොට උතුම ලස්සනට හදා ගන්න. අත තියන්නේ නැතුව ඉන්න ක්‍රමයක් මම මේ උගන්වන්නේ අත තිබ්බේ නැති වුණොත් එයා සුව වෙනවා. අත තිබ්බොත් තමයි අවුල් වෙන්නේ. ඒ නිසා ඒක ධර්මයට බාර දීලා යන්න හරි. පරියන්ක භාවනා කරන විට ආනාපානයේ දැලීම මුලදී සුසුම් ඇති. ඒටි දිග ඇතුළීම පිටවීම. එස දැනි. එක වේලාවක් යන විට හුස්ම සංසිඳියයි. එවිට සියුම් ආනාපානයේ විගතව මෙනෙහි කරමින් පවත්වන ලදී. එක වේලාවක් මෙසේ සිටින විට චලන චිත්‍රයක ආකාරයෙන් විවිධ සිදුවීම් පෙනේ. පෙර සම්බන්ධ සිදුවීමුත් ඉතාමත් සීක්‍රයෙන් පෙනේ. මෙලෙස ටික වේලාවක් පැවති නැවතී යයි නැති වී යයි. තවත් ටික වේලාවකින් ආනාපාන අරමුණ මෙන්ම ශබ්ද වේදනා සිතිවිලි සහිත සංසුන් තත්ත්වයක් ඇතිවිය. මෙහිදී සිතට කම්මැලි ස්වરૂපයක් ඇතිවිය. මෙහිදී ඉදිරියට යාමට මෙනෙහි කරමින් ආනාපානයම පැවැත්විය යුතුය. සැකයක් තියෙනවනම් මම කලින් කිව්වා වගේ මම හරියට වැරදිද ඉස්සරහට දැන පස්සට දැන සමතේද විපස්සනාද කියලා තැක එනවනම් තැක දුඩු කිරීම සඳහා මූල කර්මස්ථානය බලන්න නැත්නම් වින ඕන දෙකට ඉඩ දෙන්න. ආනාපානෙ තියෙන්නේ මූල කර්මස්ථානේ තියෙන්නේ සක්මන තියෙන්නේ වාහනේ පෙරළුණොත් අඩියට ගන්න විතරයි. හැකියාවක් තියෙනවා නම් ඒකට වාංගු කරලා නෑ දැන් මං ආනපන තියෙනවනේ මට වම දකුණ තියෙනවනේ කියලා ගන්න. එහෙම නෑනේ. ඉල්ලලා ගන්න යන්න එපා. එන ඕන දෙයක් දිහා බලන ඉන්න මොකක්වත් වෙන්නේ නෑ. ඒ නිසා සැක තියෙනවනම් මූල කර්මත්තන්නේ වාංගුවට ගන්න. සැක නෑනේ. දැනගන්න මේ මූල කර්මත්තන්නේ මේව මං එන්න කිව්පු දෙවන්නේ. ඔත ඇවිල්ලා තියෙනවා. දේශ බලාගෙන ඉන්න. බලන්නකොට ඒ ධර්මතා හේතුඵල ධර්මේ වැටේ. තැක තියෙනවා නම් විතරක් මූල කර්මත්තානේ පොඩ්ඩක් අත ගාලා ආයේ තැක දුරු කිරීමට අපි කියන්නේ ප්‍රත්‍යක්ෂණය කරන්නේ. මේ රත්තරන් ඇත්ත රත්තරන්ද කියලා ගල ගාලා බලනවා වගේ ආනපානේ ගල ගාලා බලන්න සැකනම් විතරක්. නැත්තම් ඔය යන දිකට යන්න දුන්නොත් බොහෝම ඉක්මනයි බලනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම මේ භාවනා ක්‍රමයේ අනුගතව මාස 4ක පමණ කාලයකදී පිරිසෙන් වෙන් වූ විට වාඩි වී නිදා සිටින විට එමෙන්ම භාවනාවේ පරියන්කේදී මගේ මනසේ අඳුරු කළුත් පැහැ හිස් බවක් මෙන්ම එමෙන් හිස් බවට බාධා කරන ස්ථිතිවිලිද විවිධ ආයුරින් පැමිණේ. පරියන්ක භාවනාවේ වැඩිපුර නොයෙදුනත් සෑම විටම සිටින ඉරියව්ව කරන වැඩේ ගැන සතිමත් වේ. පරියන්කේ වාඩි වූ පසු අස්වාස් ප්‍රස්වාස නොවැටේ. විටින් විට දැනේ සුළු වෙන. කලින් ඉහතිකී අඳුරු පැහැ හිස් බවත් එයට විටින් විට බාධා කරන සිතිවිලි පරයන්කේට සමාන දිනවලදී ගැටේ. සමහර දිනවලදී වැටේ. එවිට මුල කර්මස්ථානයේ සිටින බව වැටේ. බාහිර පරිසරයේ කැළඹී බොහෝ විට බාධාවක් නැත. මේ භාවනා ක්‍රමයේ ඉදිරියට පවත්වාගෙන යාමට බොහෝ රුචියක් ඇත්තේ. ඒ සඳහා උපදෙස් පතමි. විශේෂයෙන් පරයන්කේදී මා කළ යුතු වන්නේ නිහඬ අඳුරු පැහැය දෙස බලා සිටීමද එනයන සිතුවිලි රාගදීප මොහ යන තුමට අයත් ඒවා දැයි විමසීමටද එසේත් නොමැතිනම් වෙනත් කටයුත්තක් දැයි වහන්සේගෙන් දෙපාරම නිරුත් වාදයෙන් දුක් පෙරගිතු වෙනවා මේක අද්දකේම අධිකම තමයි පේන්න තියෙන්නේ ඒ නිසා ඔය විදිහට දිගට යන්න රෙන්නේ මම අර ඉස්සලා කියපු ප්‍රශ්නදී දෙන උත්තරේ මතක් කරනවා මේ යන්නේ එක පිළිබඳ තැකයක් හෝ ඒ පිළිබඳ විපිලිසර ගතියක් තියෙනවනම් මූල කර්මස්ථානේ බලන්න. හිතවිලිවල රාග ద్వේෂ මොහ බලනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම කෙලෙස් වලට ආරාධනාව. ඒ නිසා හිතවිලි වලට නෙවෙයි භාවනා කරන්නේ. අපි මූල කරනවා. ඒව ආවට යන්න අරින්න තෝරන්න බෙරන්න යන්න එපා. ඒක තේරෙයි. අවශ්‍යතාවය තියෙනවා. අද්දකින් මදිනිසයි මේ විදිහට මේ සැකයක් මතු කරන තියෙන්නේ. සැක තියෙනවනම් මූල කර්මත්තාන්න යන්න. ඕනම වෙලාව. සැක දුරු කිරීමේ අදහසේ. එහෙම නැත්නම් මේවා දිහා බලන්න එකක්වත් අවසන් යන්න එපා. එකක් තෝරන්න බෙරන්න යන්නත් එපා. එන තාලෙට එන්න දීගෙන යන්න. ඒකෝර තමයි තේරෙන්නේ මේ එකකින්වත් කෙලසෙන්නේ අවසන් දෙකේ නැත්තම්. කෙලෙස් එන්නේ අවසන් කියන තමයි. මේ භාවනාදී අපි කරන්නේ අවසන් නැතුව ඉන්න හැටි පුදු කරනවා. ඒකට තපස කියලා කියනවා අපි. භ්‍රමචර්ය කියලා කියනවා. පැවිද්ද කියලා කියනවා. ඒ නිසා අවසන් නැතුව ඉන්න පුළුවන්කමක් තියෙනවා මොනම මෙනේ කිරීමවත් කරන්න බෑ. මූල කර්මස්තරයක් මොනෙත් නැහැ. ශකනම් විතර බලන්න කියන එක තමයි මම මෙතනදි මතක් කරන්නේ. ගාතර ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේට පළමුවව සාදා වූ අයෙක් සක්මන් භාවනාවේ යෙදෙන විට මාර්ග පාද ස්පර්ශීම සමග ශරීරයේ අස්තිසා මේ සියල්ල අල්ලා මා යන නම දරන සිත මෙහි සිටින්නේ ආස්වාදයේ සිටෙත් පමණක් බව එනමුත් මේ සිත මෙයට ගෙනීමට කොතරම් අතිවිරුද්ධ ඒ විසිරෙන ආකාරයේ දිගින් දිගටම කල්පනාවට යයි. ඇවිදීම එවිට ශරීරයේ ලෙස සිහිවේ. නිවැරදි කළ හැකි අරුපාදා භාග්‍යයන්ත භාවනාවේදී ආස්වාසය හා ප්‍රස්වාසයේ කීපිට මෙනෙහි කරන අතර ඒ නැතිවි දාම් සහ කොළ වර්ණ දීප පැලලමින් දිස්වේ. මායෙස බා සිටින විට කොළ නැතිවි සම්පූර්ණයෙන් දාම් වර්ණයේ දිස්වේ. නැවත ආයතෙන් ආස්වාසයේ ගතද බොහෝ විට නිල්දා මෙළිය දිස්වේ. උපදේශපත්‍රයේ උදස්සා. මේ තියෙන දේවල් වල ප්‍රශ්නයක් නැහැ. දම්පාටාවත් කොළපටාවත් ඔක්කොම අපේ හිත අනුගුණේ කඩන් දෙන දේවල් කොයි වර්ණේ ආවත් එච්චරයි. හැබැයි කිසි ප්‍රශ්නයක් නැහැ. Taman විශ්වාසයෙන් බලනින්න. හිත භාවනා නොකරන වෙලාවේ මොනවා වෙයිද කියලා නිකමට හිතාගන්න භාවනා කරනකොට නම් වෙන දේ පේනවා. එකම දේ තියෙන්නේ මේකට නොසැලී ඉන්න එක. ඔබ සමාඩ පාලනේ තොර වෙනවා නම් සැක වෙනවා නම් මූල කර්මත්තානේ බලන්න. සක්මනේ නම් වම දකුණ බලන්න පරියන්කේ නම් ආනාපාන බලන්න එහෙම නැත්නම් මේ එන දේවල් දිහා බලන්න එක්කෙනෙක්වත් අපේ හිත සූපිනිස දේවල් දේවල් නෙවෙයි එක්කෙනෙක්වත් ආරදී තමුත්තු නෙවෙයි කි වැල නොකඩී එනවා බලන්න ඇස් නැති කෙනෙක් විදියට දැක්කට මොකද නොදැක්කා වගේ ඇහුනට මෙතුන නොහැවුණා වගේ එතකොට එක එකවත් කෙලසෙන්නේ නැහැ එතකොට කොයි දේ ඇවිල්ලා ගියත් තමන් නිකන් ඇස්සේ ගියාට රේන් කෝට් එකක් දාගත්තා වගේ දෙමින් නැතු ඉන්න පුළුවන්. ඒ කලාවෙන් විතරයි අපිට ගොඩ එන්න පුළුවන්. ඕව යන්නේ නිවනත කරන්න අපිට බෑ. ඒවයි හිත කෙලසෙන ගතිය කියලා කියන්නේ මේවා තෝරන්න බේරන්න යන්න එපා. ප්‍රතික්‍රියා කරන්න යන්න එපා. චිත්ත පීඩා ගන්න එපා. මේවා ඉන්නේ යණ්ඩයි කියන කිපේ. තොගේටම ඉන්න දෙන්න මොකක්වත් දෙන්නේ නැහැ. සැකනම් විතරක් මූල කටයුත්තෙන් පොඩ්ඩක් ආශ්‍රය කරන්න. එතකොට තමන්ට මේ උතුරු දකුණ අල්ල ගන්න පුළුවන්. මම පළවෙනි ප්‍රශ්න පහුගිය ප්‍රශ්න තුනටම කිව්වේ ඔච්චරයි. සැක තියෙනවා විතරක් බලන්න මූල කර්මත්තානේ නැත්තම් ඔය එන දේ දිහා නොසලී බලන්න එක තමයි කරන්නේ. මේකයි වේවා තරුණී සම්දාන්ත ඔබානස්තේගේ උපදේශ පරිදි සක්මන් භාවනාව කරමි. බොහෝ අවස්ථාවලදී මෙනෙහි කිරීමකින් තොරව සක්මන කෙරේ. සිතට සිතුවිලි ගලා ඒම ආවමයි. සිත විසිරෙන විට කෙටි වේලාවකින් මේ බව වැටහි දෙපා හා පොළවේ ස්පර්ශයට අවධානය යොමු වේ. මෙලෙස සක්මන් කිරීමේදී අධික නිදුනටක් මෙන්ම මත්ගතියක් ඇති වේ. දැස්වල බරගතියක්ද දැනේ. මින් පසු පරයන්ගේට යාමට පිටේ. පිටේ මෙලිකමක් ඇති වේ. ඒ නිල්ලයාවියේ සිතන නිසා ක්‍රිස්තු දීපුෂ්ඨ විදක්තා සමිතේ නමස්කාර. සක්මන් ඉස්සරත් මතක් කර පිළිපද ධක්මනිදි පවා එකලස් වුණොත් එවිදිද්දිත් නිදිමත වෙනවා. එවිදිද්දිත් කම්මැලි වෙනවා. එවිදිද්දිත් තෝන්තු වෙනවා. ඒ කියන්නේ රාග ద్వේෂ දෙක බහැලා හිතේ. අපි මේ අවදියෙන් ඉන්නේ රාග ద్వේෂය තිබුණොත් විතරයි. රාග ద్వේෂ නැන්නේ එහෙම බැලි මෙහුලන් ගියා වගේ ඒක පාත් වෙනවා. පරියන්කේදී අහන්න දෙයක් නැහැ. ඒ නිසා අපිට කෙලෙස් නැතුව ඉන්නම බෑ. ආයේ කොහෙන් හරි සුපර් මාකට් එකට ගිහලා හරි කෙලෙස් ටිකක් හොයාගන්න. කොච්චර බුදුරජාණන්සේ ශක්තිමත්ද කියලා බලන්න ඒ උන්ට අපේ හිත කොච්චර කඩප්පුලිද කියලා බලන්න. කෙලෙස් නැති වෙච්ච ගමන් නිදිමතයි කම්මැලි තෝන්තු ගතියක් එනවා. මේක දන්නවනම් මේට වැඩි සතුටක් මුළු ජීවිතේම නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. මෙහෙම එන්නේ කෙලස් නැති වෙලාවටයි. එතකොට නීරස ගතිය, කම්මැලි ගතිය, තෝන්තු ගතිය නෙවෙයි කියලා වුණොත් ඒකට අවදි වෙනවා එයා. කෙලස් නිසා නෙවෙයි අවදි වෙන්නේ. මේ කෙලස් නැතිකම ගැන දැන ගැනීම හරහා. ඉතින් මේක භාවනා කරන කෙනෙකුට තියෙන්නත් පුළුවන් මේ දැනුම නොතිබෙන්නත් පුළුවන්. ඉතින් ඒක දෙන ක්‍රමයක් ලෝකේ ඇත්තෙත් නැහැ. මේ කෙලස් අඩු වුණාට අඩු වෙච්ච බව දන්නේ නැත්නම් එයා ඒක කම්මැලිකමකට බාර ගන්නවා. දැකකට බාර ගන්නවා. තෝතුවතියට බාර ගන්නවා. බය වෙනවා. මත් වෙනවා. ඉතින් මොන හරි අහනම ඒක මත්ක තියෙන. ඉතින් කරන් දෙන ආයෙ කෙලස් පැකට් එකක් දාන්න ඕන. ඒ තියෙන්න ඕන කෙලස් රිසර්වේෂන් එකක් ඕන වෙනකොට පෙට්‍රල් යනකොට පෙට්‍රල් දානවා වගේ. දැන් ගෙදර වල ඉන්නකොට නම් ඉබේම හම්බ වෙනවනේ තෝගේ. අතෝරක් නැතුව. ඒ නිසා බලන්න කෙලස් නැති කරන එක නෙමෙයි ප්‍රශ්නේ. කෙලස් නැති කර බව දැනගන්න එක සහ අගය කරන එක. නිසා යම් වෙලාවක පරියන්කේදීෝ සක්මනේදී ප්‍රතිපදා විදිහට යනකොට මේ එන නිදිමත ගතිය, මේ කම්මැලි ගතිය, බෙල්ල කඩා වැටෙන ගතිය, තෝන්තු වෙන ගතිය අවබෝධ කෙරුවොත් මේ තමයි බුදුන් කියන්නේ, මේ තමයි ධර්මය කියන්නේ, මේ තමයි මගේ සීලය, මේ තමයි සංඝයා මෙතෙක් රැකගෙන ආපු දෙය කියලා වෙන මොකක්වත් ඕනේ අපිට සතුට වෙන්න. හුඟ දෙනෙක් එක බාර ගන්න දන්නේ, අගේ කරන්න දන්නේ. එතකොට කියනවා බාන්නකෝ භාවනා කරන්න ගියාම මම මේ බුදු වෙන්න කියලා හිතලා භාවනා කරේ නමුත් බුදි වෙන එකනේ හිට වෙන්නේ කියලා ඉතින් චෝදනා කරනවා. ඒක හතලා දෙන්න මම පොරොන්දු වෙන්නේ මට කියන්න බෑ ඒක හරියයිද නැද්ද කියලා. කියන්න පුළුවන් මට. භාවනා සීර 100ක් හරි. නමුත් ඒක අගය කරන්න දන්නේ නැති නිසා ඒන තෝන්දු ගතිය කම්මැලි ගතිය පාපයක් වෙනවා. එතෙන්දී අවදි වෙන්න දන්නවනේ මේ මේ බුදුන් නිසයි මේ මට මේ ප්‍රතිපදා ලැබුණේ ඒ ප්‍රතිපදාව නිසයි මේ මට මෙතෙන් යනුනේ කෙලෙස් හදු නිසා මේ තියෙන්නේ කියලා ඒක හිතා ගන්න පුළුවන්. අපි දවස පුරා මේ ඔළුව කෙලින් කරගෙන ඉන්න පුදුම කෙලෙස් වල දිලක් වල ගන්නවා. කවදාකවත් නැත්තම් ඉන්න බෑ. පැක්කිරන. ඒ තරම්ම මේ මැෂින් එක දුවන්න තෙල් වතුර රාග ද්වේෂ දෙක ඒ තරම්ම ඕන නිසා සතුටු වෙන්න දවස් දෙක තුනක් භාවනා කරනකොට මෙච්චර ඉක්මනට කෙලස් කපා ගන්න පුළුවන්. නමුත් කෙලස් කපා ගන්න බව දන්නේ නැතිකම ගන්න එච්චර ලේසි නෑ. ඒක කරලා තම තමන්ට මේ ශක්තිය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. සක්මන් භාවනාව කරන විට මම වම දකුණ ලෙස මෙනෙහි කරමි. මෙවිත පතුලට දැනෙන ආයුධ බැල්වෙමි. මෙවිත පොළවේ ගොරෝසු බව පතුල පදින විට ඇතිවන කම්පන ස්පියු වේදනා විඳින්මින් සිත අරමුණෙහි හොඳින් පිහිටයි. මෙලෙස හොඳින් අරමුණු අරමුණ පැවති සිතට විවිධ සිතුවිලි නැගීමට පටන් ගන්නවා. වර්තමානයට සම්බන්ධ දෙයෙන්ම අතීත අනාගත සිතුවිලි පැමිණේ. වම දකුණ ලෙස මෙනෙහි කිරීමත් දිගටම පවතී. මෙවන් විටක කෙලෙස ක්‍රියා කළ යුතුද කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. ඒ කියන්නේ හිතවිලි අතීත අනාගත තීජිත් මට වම දකුණ මෙනෙහි කරන්න පුළුවන් කියන එක සතුට ගන්න ඕනේ. මෙනෙහි කරනකොට වැටෙන්නේ මොනවද කියලා තල්ලන්නේ. එතකොට හිතවිලි පැත්තකට ගිහිල්ලා වැටෙන දේ. වම දකුණු වශයෙන් වැටෙන දේට තැන දෙනවා. එනිසා කල යුත්තේ දැන් ওই කරන එක ගැන සතුටු වෙන්න ඕන. සතුටුලා වම දකුණ කියලා වැටෙන්නේ මොනවද කියනක තව තව තොරතුරු ඉතුරු අතුල කන වார்த்தාවට. ඒක හිතවිලි තිබුණාට ප්‍රශ්න නැහැ. ඒවා බොද වෙන්න පටන් ගන්නගනි. වමේ දකුණු තොරතුරු එන්න පටන් ගන්නවා. ඒක තමයි අපි කරන යුතු අනුග්‍රහය කරනවා. හොඳයි අපි පැයකුත් විනාඩි 10ක් විතර කාලය අරගෙන තියෙනවා. ඉතින් ලිඛිත ප්‍රශ්න සමාප්තයි. අපි මෙතන සිට විනාඩි 50ක වගේ කාලයක් අපිට තියෙන සක්මන් භාවනාවට ඊට පස්සේ බලාපොරොත්තු වෙන සාමූහික භාවනාවට එකතු වෙන්න තුනට ඒ ප්‍රකාශයත් එක්කම අපේ මේ ප්‍රශ්න චාරිත්‍රක වැඩ පිළිලේ නිමාව අපි සටහන් කරනවා සම්බන්ධ වෙච්ච ශීල දෙනාටම තේරුවන් සරණයි